සිල් දනාටම තෙරුවන් සරණයි කරත් එක්ක ඒ ස්වභාවයන් පොඩ්ඩක් වෙන වෙනම විස්තර කරගන්න වෙනවා. ඉතින් මේ දැහනක් වඩන එක දැන් වඩ කෙනෙක් දැහනක් වඩනවා නම් දැන් වඩා ගන්න බැරි වෙන්නේ ඇයි කියන එක පැහැදිලිවම තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැහනක් වඩනවා නම් වඩා ගන්න පුළුවන් වෙන්නේ ඇයි? බැරි වෙනවා නම් බැරි වෙන්නේ ඇයි කියන එක තෝරගන්නවා. මෙන්න මේ කරුණ හොඳට තෝරගත්තා නම් Tamanටම තේරෙනවා ඇයි දැහන වැඩිුනේ නැත්තේ කියලා. ඒක කාගෙන්වත් අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කරුණ දන්නේ නැති හින්දා තමයි අපිට එක එකනාගේ අහන්න වෙන්නේ ගොඩක් වෙලාට. නේ. ඉතින් හරියටම දන්න කෙනෙක්ගෙන් අහුවොත් හොඳයි. බැරිලකත් නොදන්න කෙනෙක්ගෙන් අහුවොත් ඒක තියෙන ප්‍රශ්නයක්. නේ. ඒ හින්දා මෙන්න මේ දැහන් වඩන ටික වඩා ගන්න ගියාම තථාගතයන් වහන්සේටත් වෙච්ච ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ විදිහට ඉන්නක. ඉන්නකොට මෙන්න මේ තථාගතයන් වහන්සේටත් වෙච්ච ආබාධය විස්තර කරනවා. يعني බුදු වෙන කලින්. හොඳේ. ඉතින් තථාගතයන් වහන්සේටත් එහෙම ආබාධයක් ආව නම් පොඩක් අපි සෑහෙන බලන්න වෙනවා. නේ. ආචාර පාරමිතා, උපපාරමිතා, පරපත පාරමිතා, නියත විවරණ, අනියත විවරණ ඔක්කොම අරගෙන එන මේ සම්මා සම්බුදු කියන වහන්සේ කෙනෙක් එන්න මේ උත්තරමයටත් මේක වඩා ගන්න ගිහිල්ලා ආපු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊට වඩා ප්‍රශ්න අපිට වැඩි වෙයිද අඩු වෙයිද? ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. ඒක අඩු වෙන්නේ කියන්නේ. හැබැයි මේ ප්‍රශ්නය හටගත්ත තැන හරියට උටා තෝරගත්තොත් නම් අපිට හැමෝටම පහසුවක් වෙනවා. ඉතින් මෙන්න මේකෙදි මේ විස්තරය කරනවා තපස්සු ගෘහපති කියන සූත්‍රය. තථාගතයන් වහන්සේ. අංගුත්තර නිකායේ පහේ. මෙන්න මේ ආනන්ද හාමුදුරුවෝ හම්බ වෙන්න ඇවිල්ලා මේ තපස්සු ගෘහපති කියන කෙනා කියනවා වහන්ස ආනන්දේනි අප කාම භෝගී කාම රාම කාම රත කාම සම්මුදිත ගිහියන් වෙමු. ඊළඟට කියනවා මේ කාමයේ භුක්ති විඳගෙන ඉන්න ගිහියෝ කියලා කියනවා. වහන්ස කාමභෝගී කාමරාම කාමරත කාම සම්මුදිත වූ ගිහි අපට නෙක්ඛම් මේ ප්‍රපාතයක් මෙන් වැටේ. මේ පංචකාමයේ භුක්ති විඳින්න අපිට නෙක්ඛම් මේ නමහ ප්‍රපාතයක් වෙලෙනවා. නේ මම කතා කිව්වා. කාමච්ඡන්දය දුර්ලභ නෙවෙයි නෙක්ඛම් මේ වඩන මේ භාවනාවයි. දැන් ඒක කාමච්ඡන්දය දුරු කරගන්න එක අපි මේක භුක්ති විඳින්න ගිහි අපිට නම් මේක මහ ප්‍රපාතයක් වගේ කියලා තේරෙනවලු. නෙක්ඛම් මේ. ඊට පස්සේ මේක මේ තපස් වල ධානවා මේ ධර්ම විනෙහි තෙල ශාන්තයයි දක්නා වූ තරුණ තරුණ පැවිද්දන්ගේ සිත නෙක්කම් මේ බැසගනී පහදී පිහිටායයි මිදෙයි යන තෙල පුවත මා විසින් අසන ලදී. මම අහලා තියෙනවා මෙන්න මෙහෙම තරුණ තරුණ ස්වාමීන් වහන්සේලා මේ නෙක්කම් මේ හිත පිටවාගෙන ඉන්නවා. මෙන්න මෙහෙම එකක් මම අහලා නම් තියෙනවා. කියලා කියනවා. වහන්ස මේ ධර්ම විනය මහණුන්ගේ යම් මේ නෙක්කම්යක් වේද තෙල කරුණ බොහෝ දිනාගේ අසතුටුයි. අහන්නත් පුදුමයි. ඒ එහෙම කියන්නේ අපි මේ හොඳට කාමයේ භුක්ති විඳගෙන ඉන්නවා. දැන් මේ තපස් උගලපති බොහොම තරුණ කෙනෙක් ඉන්නේ නැද්ද? වයසක කෙනෙක් ඉන්නේ නැද්ද? ඔයාලා තහන්න. මේ කතාව හැටියට පේනවා ටිකක්. ටිකක් මැදි වයස හරි පව කරපු කෙනෙක් මේ කතාව මේක පේන විදිහට. ඒක නේද? මම අහන තියෙනවා තරුණ තරුණියෝ කියලා කියන්නේ. මේ මෙයා ඊට වඩා ටිකක් ඉතිහා වයස කියන කෙනෙක් වෙන්න ඕනේ නේ. දැන් මෙයා මොකද කියන්නේ? අපි මේ කාමයේ භුක්ති විඳගෙන පංචකාමයේ භුක්ති විඳගෙන අපිට මෙන්න මේ නෙක්ඛම්මයේ මහ ප්‍රපාතයක් වගේ. හැබැයි මම අහලා තියෙනවා තරුණ තරුණ මාන භික්ෂූන් මේ නෙක්ඛම්මය වඩාගෙන ඉන්නවා පහදාගෙන ඉන්නවා. මේක නම් අසත්පුරුෂ. අහන්නත් පුදුමයි. කියලා කියනවා. දැන් අපිට සමහරවෝ හිතෙනවනේ. තවස් ගුරුපති වගේම. මෙහෙම වඩන ක්‍රමයක් නෑනේ මේ කට්ටිය මේ වඩනවා කියලා වඩනවා වෙන්න නම් බෑ. ඇයි බෑ? අපි මේක භුක්ති විඳින්න ඉන්නකොට අපිට නම් මේක තේරෙන්නේ නෑ. ඔන්න වගේ එනවා අදටත්. දැන් ඔන්න ඔය තපස් ගුරුපති අහන එක ආනන්ද හාමුදුරුවෝ මොකද කරන්නේ? තථාගතයන් වහන්සේට අවිල කියනවා. තපස් ගුරුපති මෙන්න මේ ප්‍රශ්නයක් ඇහුවයි කියලා කියනවා. දැන් ඔන්න බුදුහාමුදුරුවෝ කියන එක බලමු. ආනන්දය තෙල කරුණ එසේමය. ඒක එහෙමමයිලු. ඒ කරුණ. ආනන්දය තෙල කරුණ එසේමය. සම්බෝධිය පෙරම අபிසම්බුද්ධ නො වූ බෝධිසත්ව වූ මට නෙක්ඛම්ම්‍ය මැනවි ප්‍රවිවේකේ මැනවි යන තෙල සිතවිය. බෝසතාණන් වහන්සේ හැටියට ඉන්නකොට හිතුණා නෙක්ඛම්ම්‍ය තමයි මැනවි නෙක්ඛම්ම්‍ය තමයි ප්‍රවිවේකයි තෙල සිතවිය. කාටද මේ හිතෙන්නේ මෙහෙම? බෝසතාණන් වහන්සේට. තෙල නෙක්ඛම්ම්‍ය ශාන්තයි දක්නා වූ ඒ මාගේ සිත නෙක්ඛම්ම්‍ය කෙරෙහි නොපණී නොපහදී නොපිහිටයි. පිහිටිය කියලා තියෙන්නේ පිහිටිය නෑ කියලාද? පාරමිතා උපපාරමිතා පරපත පාරමිතා විවරණ නියත විවරණ අනියත විවරණ ඔක්කොම අරගෙන මේ බෝසතාණන් වහන්සේට ඕනුනේ එකම මේ හිත පිටවන්න. හැබැයි උන්වහන්සේට ඒක පිහිටිනේ නැහැලු. උන්වහන්සේම කියන්නේ. පිහිටිනේ නැහැ කියනවා. දැන් එහෙනම් අපිට අගාලා වාඩි වෙච්ච ගමන් පිහිටයිද? අර අපි කතාවට කියන්නේ හැරෙන පැලෙන් වගේ ටක් ගාලා වාඩි වෙච්ච ගමන් වෙයිද? එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි වැඩිපුර තියෙන කොයි පැත්තකට බලන්න ඕන. එහෙම නොවෙන්නත් පුළුවන්. හරි. ඊළඟට කියනවා නොමිදේ මාගේ නොපිටියේ ආනන්දය ඒ මට තෙලසිත විය. මට මෙන්න මෙහෙම හිතුණා. හැබැයි මේ ගොඩක් වෙලාට මේ බෝසතාණන් වහන්සේලාට හිතෙනේවා අපිට හිතෙන්නේ නැහැ. නේ? බෝසතාණන් වහන්සේලාට හිතෙනේවා අපිට හිතෙන්නේ නැහැ. ඇයි උන්වහන්සේ ඉන්නේ බුදු වෙන්නේ? අපිට හිතෙන දේවලුත් තියෙනවා. මොකක්ද එන්නේ අපිට හිතෙන්නේ? මෙන්න මේක භුක්ති විඳගෙන ඉන්න තියෙනවා නම් ඇති. ඕක තමයි අපිට හිතෙන්නේ. නේ? අර මතකද අර ආසාදාදී නිස්සන විස්තර කරනවා කිව්වේ? අපිට අපි ඕක පස්සේ කිව්වද ආසාදී විතරක් කිව්වා. ආදීනව නිස්සන හෙව්වේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේ ආදීනව නිස්සන නැතුව ඉන්නවා. අකීසත් විස්තර කරේ. මාගේ සිත නෙක් ආනන්ද තෙල මට මට තෙල සිත විය. තෙලනික්කම් මේ ශාන්තය දක්නා වූ මාගේ සිත යම් නෙක්කම් මේක නොපනීද නොපහදීද නොපිහිටියේද නොමිනේද එයට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද ඇයි මෙහෙම පිටින්නේ නැත්තේ කියලා හිතනවා. අපිට හිතේ නෑනේ. නෑනේ. ආනන්දය පෙළ මට සිත විය. මෙන්න මෙහෙම මට හිතුණා. මොකද මා විසින් කාමයන්හි ආදීනවය නොදක්නා ලද මේ. එන පිටි නැති ඇයි? කාමේ ආදීනව දැක්කේ නැති හින්දා. ඇයි ඒක දැක්කේ නැත්තේ? ආදීන සංඥාව තාම ආන. මතකද සංඥාව විස්තර කරා? ආදීන සංඥාව තාම වැඩිලා නැහැ. වෙන්නේ බෑ. තේද මා විසින් කාමයේ කාමයන්හි ආදීන නොදක්නා ලද මේ. හේද මා විසින් අබහුලීකృతය. මොකද කළේ? බහුලීකృతද අබහුලීකృతද? අබහුලීකృత කළා. එහෙනම් බහුල බහුලීකృత කරන්නේ නැත්තේ මොකද? අන්න හරි. බහුලීකృత කරනවා කාමී. බුදුහාමුදුරුවෝ කියන අබහුලීකృత කරා. මොකක්ද අබහුලීකృత කරේ? ආදීනෝ දක්න එක. මොකේද කාමී? කාමයේ ආදීනෝ දැක්ක එක ආදීනෝ දකින්න ඕන එක අබහුලීකృత කරා. භාවිත කරේ නැහැ. අනුසස් නෙක්කම් මේ අනුසස් අවබෝධන නොකරන ලද මා විසින් ආදරයෙන් සේවනය නොකරන ලද හේනේ. ආදරයෙන් සේවනය කරන්නේ නැහැලු. මොකද ආදරයෙන් සේවනය කළා නැත්තේ? ආදීනෝ මෙනෙහි කරන එකයි නෙක්කම් මේ ආනිසංස දකින්න එකයි ආදරයෙන් සේවනය කළා නැහැලු. එහෙනම් ආදරයෙන් සේවනය කරන්නේ නැත්තේ මොකද? කාමයේ භුක්ති විඳින එකයි නෙකම් යානිසන්ද කාමචන්දේ. මතකද දැක්ක කාමචන්දේ දුල්ලෝනේ භාවනාවයි කියවනේ. නෙකම් මේ වඩේ මේ භාවනාවයි කියවනේ. අන්න. හැබැයි මේක ඔක්කොම බුදු වෙන්න කලින්. ඒකනේ තථාගතයන් වහන්සේ කියන්නේ මාතරම් පංචකාම භුක්තිය කවුරුත් නැහැ කියලා. බුදු වෙන්න කලින්. ඊට පස්සේ මෙන්න මේක ආදරෙන් සේවන ලොකන ලද හේිනි තෙල ශාන්තයි දක්නාව මාගේ සිත නිකම් මේ නොබැසගනි නොපදී නොපීඩයි නොමිදි මෙන්න මෙහෙම උනේ නැහැලු හරි ඊළඟට කියනවා ආනන්ද තෙල මට සිත විය ඊට පස්සේ මට මෙන්න මෙහෙම හිතුණා කොහොමද හිතුවා තින්නේ ඉතින් මම කාමයන්ගේ ආදීනව දැක බහුල කරන්නේ නම් නිකම් මේ අනුසස් ලැබ ඒ අවබෝධ කරන්නේ නම් ඒ ශාන්තයි දක්නාව මාගේ සිත නිකම් මේ බැසගන්නේද පහදන්නේද පිහිටන්නේද මිදෙන්නේද තෙල කරුණ ඇත්තමය. මෙන්න මේ කාමයේ ආදීනව මෙනෙහි කළා නෙක්ඛම්මේ ආනිසංසය දැක්කනම් අන්න ඒක නට එහෙම මේකෙන් බැසගන්නේ නැතුව මෙතනින් මිදෙනවා කියලා වැටුණා කියලා. ඊළඟට කියනවා ආනන්ද ඒ මම පසු කාලයන්හි කාමයන්ගේ ආදීනව දැක බහුල කලෙමි. නෙක්ඛම්මේ ආනුසස් අවබෝධ කොට ආසේවණේ කලෙමි. තෙල සාන්තයයි දක්නා මාගේ සිත නෙක්ඛම්මේ පණි පහදයි පිහිටියේ මිදෙයි. මොන දැන් ඔය කියන කතාව ඇතුළේ කොහොමද කියලා විස්තරය තියෙනවා. දැන් එහෙනම් අපිටත් නෙක්ඛම්මේ හිත පිහිටව ගන්න නම් මොකද කරන්න ඕනේ? කාමයන්ගේ ආදීනව දැකීමෙන් නෙක්ඛම්ම ආනිසංසය දකින්නවා. ඒතර කාමයන්ගෙන් ආදීනව දැකලා අනිත්‍ය දුක්ඛ අනාත්තයි කියලා දැක්ුණාට මිදුණට පස්සේ ඒකේ තියෙන ස්වභාවය තමයි සැනසීම. අන්න නෙක්ඛම්ම ආනිසංසය මෙනෙහි කරන්න ඕනේ. නෙක්ඛම්ම ආනිසංසය මෙනෙහි කරන්නත් ඕනේ. කාමේ ආදීනව මෙනෙහි කරන්නත් ඕනේ. තව පැත්තකින් කිව්වොත් ලෝකේ අසාරත්වය මෙනෙහි කරන්නත් ඕනේ නිවනේ. සාරත්වය මෙනෙහි කරන්නත් ඕනේ. මතකද සංඥා 10 කිව්වා. එක සංඥා හතරක් ලෝකේ අසාරත්වය. අනිත් සංඥා ටික නිවනේ සාරත්වය. ඔන්නෝක මෙනෙහි කරනකොට ඔන්නෝක මෙනෙහි කරන්න මොකද කරේ කියලා ඊළඟට කියනවා. දැන් ඔන්නෝටි කරන්න මොකද කරන්නේ කරේ කියලා කියනවා. කතා කරනවා. ආනන්ද ඔන්න ඔය தත්තරපත් වෙන්න මොකද කරේ? ඒ මම පසු කාලේ කාමයන්ගෙන් වෙන්න ප්‍රථම ධානයේට එළඹ වෙස්නේ. දැන් මේ කාමයේ ආදීන දකින්න මොකකටපත් උනේ? ප්‍රථම ධානයටපත් වුණා. වේසම ඥානන්ද ඒ විහරණේ වේසන ඒ මට කාම සහගත සංඥා මනස්කාරය හැසිරෙද්ද. ඔන්න ප්‍රථම ධානයේ ස්වභාවයක් කියනවා. මොකද කියන්නේ? ප්‍රථම ධානයේට ඒ විහරණේ වේසන ඒ මට කාම සහගත සංඥා මනස්කාරය හැසිරෙද්ද ඒ මට ආබාධයි. එහෙනම් ප්‍රථම ධානයේ ආබාධය මොකද්ද? කාම සහගත සංඥා මනස්කාරය. ආබාධයි ආනන්දේ යම්සේ සුව ඇතිවට දුක් වූ ආබාධ පිණිස දුකක් උපන්නේද? එපරිද්දෙම මට කාම සහගත සංඥා මනස්කාරය හැතිරෙද්ද ඒ මට ආබාධයි. එනම් මෙන්න මේ හුදු ආබාධ පිණිස ආබාධය පිණිස දුකක් හටගන්න යමක් ඇද්ද? ඒකට එකම බාධාව මේ සංඥා, කාමසහගත සංඥා, මනස්කාරය බව තේරුම් ගන්න. මේක විස්තර කරගෙන යනවා. ඊට ටික ඔක්කොම. එහෙනම් මෙතන අපිට අපිට තෝරගන්න තියෙන්නේ මොකද්ද දැන්? අපිටත් මෙන්න මේ ප්‍රථම ධානයේකට සමවදින්න නම් එන්න බාධාව තමයි මොකද්ද? කාමසහගත සංඥා, මනස්කාරය. ඒක අන්න ඒක ඒක ප්‍රහීන කර ගැනීම සඳහා මොකද කරන්න ඕනේ? ආදීනව මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් කාම විතක් එනකොට මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා කියනකොට මොකද කරන්නේ? ඒකෙන් නිදහස් වෙනවා. අන්නේ නිදහස් වීමේ ආනිසංසය බල මෙනෙහි කරනවා. ඒක නිකම් අනුසස් දකින්න කිව්වේ. දැන් නිකම් මේක ඉන්නේ. නිකම් මේක මොකද කරන්නේ? අරක අනුසස් දකින්න. ඒ කියන්නේ නිදහස් වීම සිහි කරනවා. ඒක අන්නේ වෙලාවේ ලෝකේ නිදහස් වෙනා නම් ඒක නා දුකෙන් නිදහස් වෙනවා. නේ. හැබැයි ඒ දුකටපත් වෙන යම් ආබාධයක් එන්නේ මොකද්ද? අර කාමසහගත සංඥා මනස්කාරයමයි. මෙන්න මේ හින්දා තථාගතයන් වහන්සේ අංගුත්තර නිකායේ පරමජාන සූත්‍රයේ විස්තර මේ අංගුත්තර නිකායේ හතර විස්තර කරනවා පරමජාන සූත්‍රයේ. මොකද කියන්නේ? යම් කිසි කෙනෙක් මෙන්න මේක තමයි මේ මේ කියන සූත්‍රයේ අපිට ඕන කරන අතිශයින් වැදගත් කාරණේ තියෙනවා. මොකද කියන්නේ? කරුණු හයක් සපුරාලන්න පුළුවන් නම් යම් කිසි කෙනෙක්ට ඒ කෙනාට දැහැණ වැඩෙනවා. කරුණු හයක් සපුරාලන්න බැරි නම් දැහැණ වැඩෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් දැහැණක් වැඩෙන්න බලපානවා කරුණු 6ක්. ඒ දැහැණ නොවැඩෙන්න බලපානවා කරුණු 6ක්. එහෙනම් තියෙන්නේ මොන කරන්නද? 6යි. දැන් මෙන්න මේ කරුණු 6 අතර බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. දැන් මෙන්න මේ කරුණු 6 හරියටම දන්නවා නම් එයාම දන්නවා ඇයි දැහැණ වැඩුනේ නැත්තේ කියලා. එයාම දන්නවා. බලන්න මොකද කරුණු 6. මහණෙනි කරුණු 6ක් නොපියා ප්‍රථම ධානයට එළඹ වසන්නට නොනිසි වේ. ඒ කවරද ඒ කවර සද්දයක්. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡායයි. ඔන්න තර පහක් තියෙනවා. ඔහු විසින් ඥාන ප්‍රඥාවෙන් ප්‍රඥයෙන් කාමයන්හි ආදීනව යථා භූතයෙන් නොදක්නා ලදමේ. ඒක ආදීනව මෙනෙහි කිරීම තමයි ඒක කරුණා. අනික කරුණ පහමනොත් කාමචන්ද ව්‍යාපාති නිමිති උද්දච්ච කුච්ච විචිකිච්ඡා. මෙන්න මේ පංච නීවරණ ටික උදා වෙනකොට ආදීනව මෙනෙහි නොකරන තාක්කල් එයාට ප්‍රථම ධානයට සමාදින්න බෑ. ඒ කියනවා මේ කරුණ හය නොපියා ප්‍රථම ධානයට එළඹ වසන්නට අභව්‍ය වේ. ඒක සමාදින්න බෑ කියලා කියන්නේ. එහෙනම් අපිට මෙන්න මේ ප්‍රථම ධානය සමාදින්න බැරි වෙන්නේ ඇයි? කාමචන්ද ව්‍යාපාති නිමිති උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ උදා වෙනකොට ආදීනව මෙනෙහි නොකරන බැවි. නේ? එතකොට කාමචන්දය කියන්නේ කවුරු කෙනෙක්ද? ව්‍යාපාරය කියන්නේ කවුරු කෙනෙක්ද? නෑ. කවුරු කෙනෙක් පුද්ගලෙද කියලා නෑ. මම කාමචන්දය මුල් වෙන මොකක්ද ඕනේ? හැබැයි අර රූපයක් හරි මොකක් හරි කරගෙන අරමුණක් හරි අරගෙන මොකද කරන්නේ? අවිද්‍යාවෙන් බැඳෙනවා. අවිද්‍යාවෙන් බැඳෙන්නේ නැතුව කාමචන්දයක් පුරින්නේ නෑ. එහෙනම් මේ පටිච්ච සමුප්පාද ධර්ම ටිකක් මෙතන ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ පටිච්ච සමුප්පාද ධර්ම ක්‍රියාත්මක වෙමින් ධානයකට සමවදින්න බෑ. එහෙනම් අන්නේ ඒ උදා කරගන්නේ පටිච්ච සමුප්පාද වැඩ පිළිවෙල තුල තියෙන මොකද්ද? ආසාද වැඩ පිළිවෙල. අන්නේ ආසාද වැඩ පිළිවෙල තුල මොකක්ද ඉන්නේ? ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරා නම් එයාට නිස්සරණය ලැබෙනවා. නිස්සරණය ලැබෙන්නේ ඒකෙන්. එහෙනම් කරුණු හයක් සපුරාලන්න බැරි නම් එයාට ධානයට සමවදින්න බෑ කියලා කියනවා. ඊළඟට කියනවා කරුණු හයක් අපුරාලන්න පුළුවන් නම් ඒක නා දැහැනට සම්වදිනවා කියලා. මොනවද කරුණු හය? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිදුද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ උදා වෙනකොට ආදීනව යථා භූතයෙන් කවුරු හරි කෙනෙක් දැක්කනම් අයි දැන් ආදීනව දකිනකොට යථාර්ථයේ භූතය අඳුර ගන්න පුළුවන් මේ. අර මම ඉස්සර ඉස්සර කරා. අන්න ඒ භූතයට රැවටෙන්නේ නැහැ. භූතයට රැවටෙන්නේ නැති ඉඳා අවිද්‍යාව ගොඩ නැගින්නේ නැහැ. අන්නේ අවිද්‍යාව ගොඩ නැගින්නේ මානසිකත්වයත් එක්ක ඒකෙන් හටගත්ත යම් කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක ප්‍රහීනයි. අන්න ඒක නා දැහැනට සම්වදිනවා. එහෙනම් වෙන වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද මේකේ? ඈ? සමහර අය විල කියන්නේ මට ඉස්සරහින් හිටියේ නැහැ ඒකයි වැඩුන්නේ නැත්තේ. නේ? ඉස්සරහම පුරු හම්බුන්නේ නැහැ ඒකයි වැඩුන්නේ නැත්තේ. මේක එහෙම කියලා තියෙනවා. ඉස්සරහින් පුටුවක් ඕනා කියලා කාමචන්දයක් හදාගත්ත හින්දා වැඩින්නේ නැහැ. ඔව් හරි. හරි ඉස්සරහ පුටුවක් හමුනා කියලා වැඩින්නේ නැත්තේ නේ. කොහේ හිටියත් මෙන්න මේ පහ හරියට ක්‍රියාත්මක වෙනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙක ඒකද හින කරගන්න පුළුවන් නම් දැහැන වැඩි. හේතුව මොකද මේ ටික වඩන්නේ සූතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච සම්මාදිටිපත්ති ආර්ය ශ්‍රාවකයෙක් නම් ඉතින් පරපත්‍ය රහිතයි. පරපත්‍ය රහිතයි. එහෙනම් මොකද වෙන්නේ? තමන් දන්නවා කොතනින්ද ගහන එක වඩා ගන්න. ප්‍රශ්නේ තේරෙනවද දැන් තමයි? නේ. ඒ හින්දා හොඳට බලන්න මේ අපි කොහොමවත් මේ පැටලෙන්නේ පරිසම්පාදයට එක විතරයි. වෙන කොහක පැටලෙන්නේ නැහැ. නේ. නැත්නම් අපි අර එක එක ලෝකේ මොකක් වුන් නිමිත්තක් අරගෙන ඒක හින්දා තමයි මට වැඩුණේ නැත්තේ කියලා ගන්නවා. ඒ කියන්නේ මම කියන්නේ මේ භෞතික වස්තුවක් අරගෙන. අර මේ කාමචන්ද ව්‍යාපාද තියෙන දේ ඒවත් ලෝක නිමිති තමයි. ලෝකයයි තියෙන දේවල් ඒවා. අන්නේ නිමිත්ත අරගෙන කොහොම වැඩෙන්නේ නැහැ. එතන වැඩෙන්නේ නැති වෙන වෙන්න පුළුවන්. හැබැයි අර භෞතික වස්තුවක් හින්දා මම භෞතික තියෙන මේ ද්‍රව්‍ය වස්තුවක් හින්දා වැඩෙන්නේ නැති වෙන විදියක් නෑ. එහෙම එකක් ලෝක බුදුහාමුදුරුවෝ කියලා නැහැ. කියලා නැහැ කියලා ටිකක් කියන්න බෑ. එතකොට හැබැයි මේකක් තියෙනවා. දැන් අපි තමකෝ හොඳට භාවනා කරන කෙනෙක් ළඟ නිකුත් කරන ඒ කිරණ ශක්තියත් එක්ක අනිත් අයට පොඩි සපෝට් එකක් වෙනවා. එහෙම එකක් තියෙනවා. හරි එහෙම වෙනවා කියලා බැරි වෙලාවත් ඒකට ඇලුනොත් ආයි කාමච්ඡන්දේ ගන්න. ඒ වගේම කවුරු හරි කෙනෙක් මොකක් කරලා අපි හිතමු ඇත්තටම ගොරවනවා. කොහොම වෙනවද? පාන ගන්න යා. දැන් යහපැත්තේ මිනිස්සුන්ට සද්දේ. ඒ මිනිස්සයා අර එක්ක ඉතින් නැගිටලා ගිහලා වෙනම වඩන්න ඕනේ. දැන් ඒක කරන්නේ නැතුව අරකට එක ගැටි ගැටි ඉන්නවා. නේ. බුදුන් වහන්සේ ගෙදර යනවා මෙතන ගැටි ගැටි ඉන්නවා. අපි දන්නේ නැහැ මේ මිනිස්සු ඒ මිනිස්සු නිවල නැහැ තමයි. දැන් මේ මිනිස්සු හිතාමතා ගොරවන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ට බාධා කරන්න. මොකද නිඳ ගිහින් කරන්නේ නැහැ. ඒත් අපිට හැකියාව තියෙන නඩු ගන්න ඉතින් අයින් වෙලා හරි. අපි මේක වඩාගෙන යනවා. නේ. නැත්නම් අරකට එක කුට්ටිලා වැඩක් නැහැ. එන්න මේක තෝරගන්න ඕනේ. එහෙනම් මේ කරුණු හය තියෙන්නේ දැනක් වැඩින්නත් නේද? එහෙනම් අන්න කාමචන්දු ව්‍යාපාද තීන විදුද්දච්ච කුකුච විචිකිච්ඡා කියන පංච නීවරණ උදා වෙනකොට ආදීනෝ මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ කෙනාට දැහැනට සමවැදීම භාව්‍ය වෙයි. පුළුවන්. එහෙනම් මේ තථාගතයන් වහන්සේ කියනවා අපිට බලපාන්නේත් ඔන්න ඔය කරුණු ටිකම විතරයි. වෙනව බලපාන්නේ නැහැ. හැබැයි වෙන පුළුවන් ඉතින් සමහර කෙනෙක්ගේ කායික මහා ආබාධයක් තියෙනවා නම් ටිකක් මේක වඩා ගන්න අමාරු වෙන්න පුළුවන්. මොකක් හරි විපාක විපාකකයි ආබාධයක් තියෙනවා නම් ඒක අමාරු වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් සමහරලාට. නේ. ඒක වෙන්න පුළුවන්. ඒක කෙනාගේ කර්ම විපාක ගන්න මේ වෙන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේක ධානයක් වඩා ගන්න බැරි වෙන්නේ නම් බැරි වෙන්නේ. එන අරයට බැරි වෙනවා නේ මෙයාට යම් කිසි බාධාවක් එනවා ඉතින්. ඒ කර්ම විපාකෙත් එක්ක. කයි විපාකයක්. හැබැයි මේ ප්‍රධාන වශයෙන් දැනට වඩා ගන්න බැරි වෙන්නේ මෙන්න මේ කරුණු හතර. මෙයා මේ හය. කාමචන්ද, ව්‍යාපාද, තීන මිදු උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නිවන උදාගෙන කොට ආදීනව මෙනෙහි නොකිරීම විතරයි. හරිද? ඒ හින්දානේ කාමචන්ද කියන එක කොහෙද? රාගයේ පැත්තට එනවා. ආසාද පැත්තට. මේ පුතජන මනසකින් නෑ ධ්‍යාන වලට යෑම කියන්නේ ධ්‍යානය ආසාද කර ගන්නවා ඊළඟට. පුතජන මනසකින් කියන. ධ්‍යානය ආසාද කරනවා. ඒක ධ්‍යානයට ඇලෙනවා. ඒකත් හොඳ. ඒක හරියන්නේ නැහැ. ඒ ධ්‍යානයකට ඇලුණා නම් ඒ ඉන්නේ ඒ ධ්‍යානයට අදාළ කල අදාළ කලියත් එක්ක. ඒක එතන අතහැරිලා නැහැ. ඒකත් එක තමයි ඒක ඉන්නේ. හරිනේ. එහෙනම් ඔන්න ඔය ධ්‍යාන වඩා ගන්න බැරි වෙන ඔන්න ඔය කර්ම හය විතරයි. හොඳේ. දැන් අතරම තමයි මෙන්න මේක හරියට දන්නවනම් තේරෙනවා. Tamanට දැහැන වැඩුනේ නැත්තේ ඇයි? හැබැයි මේ මේකක් තියෙනවා. දැන් මේ හය ඔක්කොම දැනගත්තත් ආස්වාද දැන්ගේ ආදීනවය පංච උපාදානස්කන්ධයේ ආස්වාද ආදීනව නිස්සාරණේ තතුසේ දැනගෙන නැත්තම් මොකක් කරන්නද එහෙනම්? ඇයි ඒක තියෙන්නේ සෝතපන්න වෙන්නේ? එහෙනම් තතුසේ දැනගත්ත කෙනා තමයි දැන් ඉතුරු ටික වැඩ පිළිල යන්නේ මේක. ඉතුරු ටික ප්‍රහිත. තතුසේ දැනගෙන නැත්තම් මොකක් කරන්න බෑ. ඊළඟට මෙන්න මේක දෙනවා මොකද? එහෙනම් ඔන්නෝම වඩා ගන්න කෙනා ඊළඟට ප්‍රථම ධ්‍යාන තමයි කියන්නේ. සවිතක්කං සවිතාරං ප්‍රීතිසුඛං ප්‍රථම ධ්‍යානෙ පිටනවා. ඉන්න මුලින් දැහන් ටික විස්තර කරලා දෙන්නම් මෙන්න මේ දැහැන් ටිකත් එක්ක ඊළඟට ධානයේ ඉඳගෙන මොකද්ද කරන්න ඕන කියලා විස්තර කරන්න. හරි. මුලින් දැහැන් ටික විස්තර කරගෙන. ඉතින් මෙන්න මේ දැහැන් ටික විස්තර කරනවා කියන්නේ මොකේද? පංචාංගික සමාධි සූත්‍රය. එතකොට මෙන්න මේ දැහැන වඩන්න කියනකොට පළවෙනි තමයි මොකද්ද? අර සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධානයේ පිහිටනවා. එතකොට මෙන්න මේක පිහිටන ගියාම මොකද වෙන්නේ මෙයාගේ? කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්න. මොකෙන්ද අයින් වෙන්නේ මුලින්ම? ඔන්න ප්‍රථම ධානය විස්තර කරනවා. පළවෙනි මේක වචන වචන ගන්න වෙනවා. කාමයන්ගෙන් වෙන්ව අකුසල දහමෙන් වෙන්න. තමයි මේක වඩන්නේ. ඊට වැඩි වෙනවා වැඩි වෙනවා මේ විදිහට. එතකොට අපි කාමයේ දැනගන්නත් ඕනේ අකුසල දහම දැනගන්නත් ඕනේ. දැන් කාමයන්ගෙන් ඒක අකුරු දහමක් එකම වඩන්න බෑනේ නේ හා එහෙනම් මොකද්ද වෙන ධානය විභංගේ විස්තර කරනවා විභංග අපකරණේ එහි කාම කවරේ දෙයක් මොනවද කාම කියන්නේ විස්තර කරනවා මොකද්ද ඡන්දේ කාමයයි රාගේ කාමයයි ඡන්ද රාගේ කාමයයි සංකල්පේ කාමයයි රාගේ කාමයයි සංකල්පනා රාගය කාමයයි මෝන් කාමයයි කියන ලැබෙයි එහෙනම් මේ මොනවද කාම කියන්නේ දැන් සංකල්පනා නේ ඒක කල්පනා කියලා වචනයක් තියෙනවනේ ඕක කල්පනා කරගෙන මොනවද එකද නිකන් කල්පනා නෙමෙයි තියෙන්නේ සංකල්පනා ඔය සංකල්පනා කියන වචනේ අහලා තියෙනවනේ ඒ මොනවද කියන්නේ ඒක එක්කෙනා හදාගත්ත ඒවා ඒක සංකල්පනා කියන්නේ ඔව් හිතේ හදාගත්ත එක එක සංකල්පන. දැන් රාග සිතුවිල්ලක් ඇවිල්ලා. ඒකත් එක්ක කල්පනා කර කර ඉන්නවනම් රාග සංකල්පනවා. දේශයක් ඇවිල්ලා. ඒකත් එක්ක කල්පනා කර කර ඉන්නවනම් දේශ සංකල්පනවා. මොහයක් එක්ක ඇවිල්ලා. කල්පනා කර කර ඉන්නවනම් ඒක මොහ සංකල්පන. උද්දච්ච, විචිකිච්ඡා. ඔයත් එක්ක මොනවද මේ? සංකල්පන නේ. ඔයත් එක්ක සංකල්පනා කර කර ඉන්න. ඉතින් මේ ලෝකේ ගොඩනගන්න නම් සංකල්පන ඕනද නැද්ද? ඔව්. ලෝකේ ගොඩනගන්න සංකල්පන ඕන. ඒක තනිකරම ලෝකේ ගොඩනගන්න තියෙන්නේ මොකක් එක්කද? සංකල්පන එක්ක. සංකල්පන නැතුව ලෝකේ ගොඩනගන්න බෑ. ඔව්. සංකල්පන නැතුව ලෝකේ ගොඩනගන්න බෑ නේ. අපි ඔය වචන හොඳට අහලා තියෙනවා නේද? ඔය එක එක රූට් වලටම දාන්න. මෙයාගේ සංකල්පනාවක් අනුව. දානවනේ කොනිස් වලටම දාන්න. එක එක කාගේ හරි සංකල්පනාවක් අනුව. ඒ කියන්නේ මොකද? එයාට හිතිච්ච දේ. හරි කියලා හිතන දේ සංකල්පනාවකට අරගෙන මේක මෙහෙම කරාම හොඳයි. ඉතින් සංකල්පනාවක් දෙනවා. අපි මොකද කරන්නේ? ඒ සංකල්පනාව කරේ යන්න දුවනවා. ඒකනේ මිදෙන්නේ. ඕකනේ මිද ඇත්ත ඇත්ත බොරුද? ඈ? බොරු නම් බොරු කියන ප්‍රශ්නේ. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඕනම තැන මේ ලෝකේ ගෙනියන්න නම් ඕක ඕනේ. ඕක නැතුව ලෝකේ ගෙනියන්න බෑ. සංකල්පනා නැතුව ලෝකේ ගෙනියන්න බෑ. ඒක කියන්නේ මේ සියලු දහම් ටික අවශ්‍ය නිවන් දකින්න විතරයි. නේ. දැන් ඉතින් සංකල්පනා ගොඩනගන්න නැතුව ඉන්න ඕනේ. ඊළඟට පොඩ්ඩක් බය වෙනවා. සංකල්ප ලෝකේ නැති විදිහක් නෑ. ඉතින් නිවන් දකින්න කෙනාට ලෝකේ නැති වෙනවා තමයි. ලෝකේ ඉන්න කෙනාට ඕක ගැටලුවා. සංකල්පනා අයින් කරගන්න කිව්වොත්. මොකද බලන්න මේ අයිති කතා කරනකොට මේ වචනයක් දීලා තියෙන්නේ කියලා. බලන්න මේ වචනේ ඇතුලේ කොච්චර ලොකු අදහසක් තියෙනවද කියලා. මේකේ ඡන්දය කාමයයි. කැමැත්ත ඕනේ. රාගය කාමයයි. ඡන්ද රාගය කාමයයි. සංකල්පනා රාග කාමයයි. ඒ තමයි මේ කාමයේ කියන්නේ මොනවද? සංකල්පනා. හිතේ හදාගන්න සංකල්පනා. එහෙනම් කාමයන්ගෙන් වෙන්ව. දැන් මොකෙන්ද අයින් වෙන්නේ? සංකල්පන වලින් අයින් වෙන්න ඕන. ඒකට ඕන ජනක හිත අර අර ඇතුලේ කතා කරනවා කියන්නේ. ඔන්න ඔය හිත හිත ඉන්නේ අයින් වෙන්න ඕන. එහෙනම් සංකල්පන ගොඩ ගන්නවා. කාමයන්ගෙන් වෙන්න අකුසල දහමෙන් වෙන්න. ඊට ගන්න එනවා. අකුසල දහම් ටික මොනවද? අන්න අකුසල දහම් ටික කතා කරන වාසනේ මේක විස්තර කරනවා මොනවද? කාමචන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා යනු අකුසල ධර්මයෝ. දැකලා තියෙන කාමයන්ගෙන් වෙන අකුසල දහම් වෙන්නේ කොහොම? මේ දෙක එකට බැඳිලා තියෙන්නේ. සංකල්පන ගොඩ ගන්නකොට මොකෝ වෙන්නේ? කාමචන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණ ටික උදාගෙන. දැන් ඉන්නේ කොහෙද? කාමයන්ගෙන් වෙනවද? කාම අකුසල දහම්කද? කාම සාගත අකුසල දහම්ක දැන් ඉන්නේ. කාම සංකල්පන අකුසල දහම. මේ කියන්නේ කාමයන් වෙන අකුසල දහමෙන් වෙන්න. එහෙනම් බුද්ධ ශාසනයේ මේ භාවනාවේ වඩන්න යනකොට පළවෙනි අතිවාරණේ පළවෙනි ධර්ම තියෙන්නේ ලෝකෙන් අයින් වෙන්න. කාමයන් වෙන අකුසල දහමෙන්. හැබැයි මේක හරියට අපි දුර ගන්නවා. කාමයට මොකදයිද? අකුසල දහමට මොකදයිද? එතන අර අකුසල දහම ක්‍රියාත්මක කරන්න සිතක් ඕනේ. සිතක් නැතුව අකුසල දහම ක්‍රියාත්මක කරන්න බෑ. එහෙනම් සිතේ මොකද ගන්නෙ? සංකල්පනාවක් හදනවා. හදනකොට මොකද උදා වෙන්නේ? කාමච්ඡන්දේ උදා වෙනවා. ව්‍යාපාදේ උදා වෙනවා. උද්දච්ච කුකුච. දැන් අර සංකල්පනාවක් හදපුවම මොකද වෙන්නේ? අර ලෝකේ වල හොරේ තේරෙයි. සංකල්පනාවක් හදපුවම මොකද වෙන්නේ? මම මේක කරේ. අර ඉන්න උද්දච්ච ඈ ඒ සංකල්පනාව කඩලා තව කාට හරි දෙනවා මුන් කරයි දන්නේ නැත්නම් මේ කිව්වට ඒකත් ප්‍රශ්නයක් මම මේක ඇතුලේ කොච්චරනම් අපි පැටලෙනවද කියලා තෝරගන්න එහෙනම් මෙන්න කාමයන් වෙන්න අකුසල ධර්ම විස්තර කරන කතා කරන්නේ නැහැ විභංග ප්‍රකරණ දෙකේ ධානය විභංගේ හරියටම අපිට හරියටම ඕන කරන මේ කල්ප තියෙනවා හරියටම ත්‍රිපිටකයේ ඇතුලේ නේ අපිට දැන් ආපහු කාමයන් කියන මොනවද අකුසල කියන මොකද හොයන්න දෙයක් නැහැ. හරි කෙලින්ම මේක ඉස්සර කරනවා මෙන්න කාමය මෙන්න අකුසල දහම්. දැන් මෙන්න මේ දෙක නැතුව ඊටු ටික දැන් මේ මේ දෙක හරියට තෝරගන්නේ නැතුව මේ දිහා වැඩෙන්නේ නැහැ. වැඩෙන්න කියන්නේ නැහැ නේ. ආ. ඔන්න ඊළඟට කියනවා මහණෙනි ඔන්න පංචාංග සමාධිත්‍ය පරිණිසු ඒක විස්තර කරනවා. මොකද කියන්නේ මහණෙනි ආර්ය වූ පංචාංගික සමාංගාගත සම්‍යක් සමාධියුන්ගේ භාවනා කවරේද යක්. මෙන්න මේක වැදගත්ම වචනයක් කියනවා. මොකද කියන්නේ මහණෙනි ආර්ය වූ. ඒ කියන්නේ අනාර්යකුත් තියෙනවා. ඔය තියෙනවා. ඒක නැත්නම් ආර්ය කියලා වචනය දාන්නේ. අනාර්යකුත් තියෙනවා. ආර්යකුත් තියෙනවා. අනාර්යක ගෝප මොග්ගලන් සූත්‍රයෙන් විස්තර කරා. තථාගතයන් වහන්සේ කෙබඳු දහන වර්ණනා කළසේකද? කෙබඳු දහන වර්ණනා නොකළසේකද කියලා. දැන් දෙක විස්තර කරන්නේ ඒක. එහෙනම් මෙතනදී මොකද? පංචාංගික සමාධි භාවනාවක් තියෙනවලු. හැබැයි මේක දන්නේ කවුද? ආර්ය වූ. දැන් එහෙනම් මේක වඩන්න. ඔකොටම කලින් ආර්යක වෙන්න ඕනද නැද්ද? දැන් ආර්යක නොවි කොහොමද වඩන්නේ? වඩන්න බෑ. එන ආර්යෙක් නොවි සම්මාදිටයටපත් නොවි මේක වඩනවා නම් එයාට වැඩෙන්නේ මොකද්ද? අනාර්යක. හරි වැඩෙන්නේ අනාර්යක. හැබැයි ඇයි ආර්යක ආර්යකුණේ වඩන්න පුළුවන් ඉන්නේ ආර්යකුණ විතරයි දුටු නිවනට හිත තියන්න පුළුවන්. අනාර්යක තියන්න බෑ. ඒ දැකලා නෑ. දැකලා නැති හිත තියන්න කොහොමද? නේ? හරි. මහණෙනි මේ සස්නේ මහණ. මේ වචනයක් හරි හොඳ වචනයක්. අපි දන්නවා අපි නිකන් ඔක හිතුවට මම ඔයගලට මතකද? ම්ම් ගිය සතියේ ඉස්සර සතියේ මම මතකද කිව්වා. මම භාවනා ටික විස්තර කරගෙන යනකොට පෙන්නන්නම්. හැම තැනකම මේක වචනයක් තියෙනවා. මේ සස්නේ මහණ කියලා. දැන් අර ආස්වාද ආදීනෝ නිස්සරණ විස්තර කරනකොට ඔක කිව්වේ නෑ. ඇයි ඒ කියන්නේ? ඒක තෝරගෙන තමයි මේ සස්නේ මහාන වෙන්නේ. ඒ හින්දා සමන සූත්‍රය එකයි කියන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා මේ සස්නේ ප්‍රථම මහානයි. සකුදාගාමී උත්තමයා මේ සස්නේ දෙවන මහානයි. අනාගාමී උත්තමයා මේ සස්නේ තුන්වන මහානයි. අරියත් උත්තමයා මේ සස්නේ හතරවන මහානයි. එහෙනම් මේ සස්නේ මහාන වෙන්නේ කවුද? එක්ක සෝවාන්, එක්ක සකුදාගාමී, එක්ක අනාගාමී, එක්ක අරියත්. මෙච්චරයි. මේට වඩා නෑ. නැමේ මාර්ගලාභින් ඉන්නවා, පරලාභිනුත් ඉන්නවා. ඉතින් අටපුත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. මෙන්න මේ අටපුත වෙච්ච අන්නේ කෙනා මේ සස්නේ මහාන ඊළඟ කරන වැඩේ තියෙනවා. දැන් මේ මේ දැහැන්ටි කොටගෙන යන්නේ මොකක් කරගන්නද? සකාරිතෙන් කරගන්නද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරමාසයෙන් දුරු කරගන්න මේ භාවනා කරන්නේ නෑ මොකටද කාමරාග පරිගණක දුරු කරගන්න ඊළඟ සංයෝජන ධර්ම දෙක තියෙනවා ඇයි දසනෙන් පහතම වෙන කොටස පහ වෙලා ඉවරයි ඒක ඉවරුණාට පස්සේ දැන් තියෙනවා භාවනාවෙන් පහ කරන්න ඕනේ පහ කරගන්න භාවනාවෙන් පහ පටන් ගන්න කොතනින්ද කාමරාග පරිගණකෙන් නෑ ඇලිමයි ගැටීමයි ඇයි ඒක එහෙම වෙන්නේ එහෙනම් මෙතන මේ ඇලිමයි ගැටීමයි පහ කරන්න යන්නේ මේ ඒ සංයෝජන ධර්ම වලේ ගොඩේ ඇලිමයි ගැටීමයි තියෙන්නේ කොහෙද 8 වෙනි එකයි 9 වෙනි එකයි දස කුසලේ පෙළ ගැස්සුවාම අවිජ්ජා දෝමනස්ස එතකොට දැන් මේ අපි ප්‍රේණ කරන්නේ දස කුසලේ කීවෙනි එකද පහින් ප්‍රේණ කරන්නේ නැහැ 8 වෙනි එකයි 9 වෙනි එකයි ප්‍රේණ කරන්නේ ඇලිමයි ගැටීමයි අවිජ්ජා දෝමනස්ස ඒකනේ කියන්නේ සතරතිපට්ඨාන විස්තර කරනකොට කියන්නේ කායේ කායानुපස්සී විරති යාත අපි සම්පජා සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස. මේ විස්තර කරේ. දැන් එතකොට 8 වෙනි එකයි 9 වෙනි එකයි ඉවර කරගන්න හදන්නේ මේ. 10 වෙනි එක තිබ්බොත් මොකෝ? බැරි වෙලාවක්වත්. 10 වෙනි එකමත් විචාරිතිය. දැන් බැරි වෙලාවක්වත් 10 වෙනි එක තියාගෙන නම් මේක කරන්න යන්නේ. පුළුවන්. බෑ. එන සෝතාපන්න වෙනකොට මොකද වෙන්නේ? මිචාරිතිය ප්‍රහිණයි කියුවේ ඒකයි. මිචාරිතිය ප්‍රහිණයි. හැබැයි මිචාව තමයි තියෙනවා. අන්නේ මිචාතුරින් තමයි අවිජ්ජා දෝමනසේ ඇති වෙන්නේ. නේ? ඒක නේද? සතරතිපට්ඨාන අවිජ්ජා දෝමනස තියෙන. එන සතරතිපට්ඨාන තියෙන තිබෙන මිචාරිතිය කියන වචනය. සතරතිපට්ඨාන මිචාරිතියක් නේ? කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජා සතිමා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස. චිත්ත වේදනා වේදනානුපස්සී ආතාපි සම්පජා සතිමා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස. නේ? චිත්තේ චිත්තානුපස්සී ආතාපි සම්පජා සතිමා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස. ධම්මේ ධම්මානුපස්සී ආතාපි සම්පජා සතිමා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස. දැන් මේ හතරෙම කියන්නේ අවිද්‍යාව දෝමනස විතරයි. ඒක දැන් අවිද්‍යාව දෝමනස කරන මිත්‍යාදි තීබේ පහ අයින් වෙනවා. එහෙම වෙන්නේ බෑ. සෝතාපන්න අරසාවකයන් නොකරන අකුසල මිත්‍යාදි තියෙනවා. අයින් වෙලා අයින් වෙලා කියලා. ප්‍රහිණයි කියලා. ඒ වෙනා මිත්‍යාදිත්‍ය අයින් කරගත්ත ආර්ය ශ්‍රාවකයා ඊළඟට ඇලීමයි ගැටීමයි වෙච්ච කාමරාග පිටික දුරු කරගන්න භාවනා කරනවා. නේ. එයිද මුල යහපත් හින්දා මොකද කරන්නේ? මැද යහපත් කරගන්න හදනවා. එහෙනම් මේක හොඳට බලන්න අපි. නිකන් කරාට මේක වෙන්නේ නැති ඔන්න මේ හේතුව හින්දා. අයියා මුල මුල බීජ කඩලා නැන්නේ. 10 වෙනි එක. 10 වෙනි එක කඩලා නැති හින්දා කොච්චර දැඟලුවා මේක ඉවර කරගන්න බෑ. හරි. මානෙනි මේ සස්නේ මහාන තෙමේ. කාමයන්ගෙන් වෙන්න. ඔන්න ඉතින් අර දැන් කිව්ව ටික. අකුසල දහමෙන් වෙන්න. විතකසයිතෝ විචාරසයිතෝ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයට පැමිණ විසේ. මොකටද පැමිණෙන්නේ? ප්‍රථම ධානය. ඔන්න මේක ඉතින් අංගලික දැනගන්න ඕන. මොකද? පාලි <clears throat> පිට කියන්නේ සවිතක්කාන්ත විචාරම් ප්‍රීති සුඛම් ප්‍රථම ධානය. එතකොට මේ සවිතක්ය සවිචාරවිච ප්‍රථම ධානයක් තියෙනවා. මෙයන්. දැන් ඊළඟට යන කාමයේ විස්තර කරගත්තා. අකුසල දහම විස්තර කරගත්තා. මේක එනවා ඊළඟට මොකද්ද? සවිතක්ක සවිචාර කියලා වචනයක් එනවා. දැන් බලමු මොකද්ද? සවිතක්ක සවිචාර කියන්නේ කියලා. ඒකත් විභංග ප්‍රකරණයේ ධානය විභංගේ විස්තර කරනවා. සවිතක්කං සවිචාරං යනු. විචාරයක් ඇති. එහි විතක්ක කවල විතක්ක කවලේදී තර්කයක් විතර්කයෙන් සංකල්ප සංකල්පයෙන් අර්පණයෙන් අව්‍යර්පණයෙන් සිත අරමුණු නැගීමේද සම්මා සංකප්පයක් වේද? මොකද තියෙන්නේ? සම්මා සංකප්ප. වේද මේ විතරයි කියන ලැබේ. විචාර කවලේද? ඔන්න සවිතක්කයි සවිචාරය කියනකොට මොකද වෙන්නේ? සම්මා සංකප්පය දැනගෙන අන්නේ සම්මා සංකප්පය තුල අනුවිචාර කරනවා. හිත හසුරවනවා. හසුරන පොදෙන්නේ සවිතක්කම් සවිචාරම්. එහෙනම් මේ ඇත්තට මේ මොකද මේ කරලා තින්නේ? අර මුලින්ම පෙන්නපු විදිහට කාමච්ඡන්දය දුර්වල මේ භාවනාවයි කියලා මේ පංච නීවරණෙන් අයින් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? සම්මාදිට්ඨිය පූර්වාංගම වෙච්ච සම්මා සංකප්පය තුල හිත හැසිරෙන්නේ. සම්මා සංකප්පය. අන්න ඒකට කියනවා සවිතක්ක සවිචාර. ඉතින් මෙන්න මේ සවිතක්ක සවිචාරය වඩාගෙන යනකොට මොකද වෙන්නේ? හැබැයි අර තථාගතයන් වහන්සේට අපහසු වුණා වගේම මොකද වෙන්නේ? ආපහු විතක්ක ਵਿਚාරයක් ඇවිල්ලා මේ දැනන මොකද වෙන්නේ? කඩලා දානවා. අන්න අපිට තකා කියනවා දැන නැති උනේ ඇයි? අන්න අර ආදීනෝ මෙනෙහි නොකරපු හින්දා කියලා ආපහු අනිත්‍ය දුක්ඛ අනාත්ම හොඳට මෙනෙහි කළා ආපහු දැනට සම වෙනවා. ඒ ලෝකෙන් අයින් වෙනවා. ආපහු මෙහෙම ඉන්නවා. ආපහු දැන වඩාගෙන යනකොට මොකද වෙන්නේ? ආපහු විතක්ක ਵਿਚාරයක් ඇවිලා ආපහු වැටෙනවා. ඒතකොට මෙන්න මේ පළවෙනි කඩේම පහු කරගන්න ගියාම මේක ටිකක් දෝලණය වෙන්න ගන්නවා. ඉන්න පුළුවන් වෙනවා. ආයි වැටෙනවා. ආයි ඉන්න පුළුවන් වෙනවා. ආයි වැටෙනවා. මෙහෙම ගිහින් ගිහින් ගිහින් ගිහින් කොයි වෙලාව හරි ආදීනෝ මෙනෙහි කරන එක ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න මොකද වෙන්නේ? අර මේ විතක්ක ਵਿਚාර වලට මොකද වෙන්නේ? අර කාම සංකල්පන වලට ඉඩක් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අන්න ඒකට සම්පූර්ණයෙන්ම ඉඩක් නැති වුණාට පස්සේ යා ඊළඟ දැහනේ පිටිනවා. නේ? එහෙනම් මෙන්න මේ දැහනේ ස්වභාවය දැන් අපි බලමු. මේ දැනෙන සෝදාගෙන යන කාමයන් වෙන්න ඕන ධානාංග. දැන් ධානාංග ටික මතක තියෙන්න ඕනේ. මොකද්ද? කාමයන්ගෙන් වෙන්න අකුසල ධමයෙන් වෙන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධානයට තමදිනවා. එතකොට සවිතක්ක සවිචාරයේ සිත පවත්නවා. ඊළඟට මොකද වෙන්නේ? ප්‍රීතියක් දැනෙනවා. ඇයි මේ ප්‍රීතිය දැනෙන්නේ? ලෝකෙන් නිදහස් වෙලා. අන්නේ නිදහස් වෙච්ච නම් සුඛයක් දැනෙනවා. දැන් ලෝකේ නැහැ. ඕලාරි කායකට දහලා නැහැ. අන්න සුඛයක් දැනෙනවා. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධානයේ පිටනවා. ඉතින් මෙන්න මේ පිහිටන එක ඔය ධානාංග. මේක පිහිටන එක ස්වභාවයකින් තථාගතයන් වහන්සේ කියනවා. අපි බලන්න. හැබැයි මෙන්න මේ කියන උපමාව තමයි අපිට කිව්වට පස්සේ තේරෙන්නේ නැහැ. හරි? එහෙනම් අපිට තේරෙන උදාහරණයකින් කියන්නම්. තමයි තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේක කියන එක. හැබැයි මේ උදාහරණය කියලා මේක කිව්වම තේරෙයි ඔයගලන්ට. අර ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද? අර මිරිස් ගල් තියෙන. මිරිස් ගල් වලට අර මොනවද මේ මිරිස් කරල් දාලා අර මෙහෙම අඹරනවා නේද? අර මිරිස් ගලේ අඹරන්නේ මිරිස් අඹරලා අර පොල් කට්ට ඇතුලේ හදා ගන්නවා නේද මේ මිරිස් ගුලිය. දැන් මෙන්න මේ මිරිස් ගුලිය. හරි තුන පහ ගුලිය හොම් තියෙන්නේ. අර දැන් නම් ඒවා නෑනේ. ඔතෙන් තියෙන්නේ පවුඩර්නේ. කලින් තිබ්බනේ. එතකොට අන්නේ මිරිස් ගුලිය කාරියට ගත්තොත් මුළු මිරිස් ගුලිය මෙහෙම අත කාලා බැලුවොත් මොකක්ද තියෙන්නේ? තේත ගතියක් තියෙනවා. හැබැයි මේ මිරිස් ගුලිය වැగిරලා යන්නේත් නෑ. එහෙම යන්නේ නෑ. මේක මේ මෙන්න මේ මිරිස් ගුලිය තියෙන සිසිල් භාවයක්ද රසණයක්ද? සිසිල් භාවයක්. රසණයක් නෙමෙයි. මෙන්න මේ වගේ උපමාවක් කියන තථාගතයන් වහන්සේ ඒ කාලේ දීලා දිනවා ගස්වල පොතු ඔකුම් පොතු මෙහෙම අරගෙන අමරලා හදා ගන්නවා. ඕ වගේම ගුලියක්. දැන් තේරෙනවද? මේ මම කොකුම් පොතු කියන ප්‍රශ්න මොකක්ද දන්නේ කොහොමද දන්නේ? අර ප්‍රශ්නයක් එනවා. අපිට තේරෙන එක පොඩ්ඩක් බලන්න. ඔන්න වගේ එකක් තියෙනවා. ඒත් මෙන්න මේ වගේ මේක මේ මේ විසනම් ඒ විදිහට මේ මුළු කර්ගජ කයම සම්පූර්ණයෙන්ම මොකද වෙන්නේ? සුඛයෙන් තෙත් වෙනවා. හාත්පසම තෙත් වෙනවා. ප්‍රීතියෙන් සුඛයෙන් තෙත් වෙනවා. ඒකට මම කියන්නේ හත්තාලික නගන එලා නදියෙන් ඉස ඉස ඒ කියන්නේ මේක මේ අර හදන විදිය කියනවා. හරි අර මේ මොනවද හදන જાතිය. අන්නේ හදලා ඒක වැගිරෙන්නෙත් නැහැ. හැබැයි ඒක හැමතැනක්ම ගත්තොත් සිසිල් තෙත ගතියකුත් තියෙනවා. එහෙනම් මෙන්න මේ කාර්ගජ කයම සම්පූර්ණයෙන්ම සිසිල් භාවයටපත් වෙන්න ගන්නවා. හැබැයි ධානය හොඳට ප්‍රණීත මට්ටමට වැඩිනවා. ඒත් යම් යම් මට්ටම අඩු වැඩි වෙන්න පුළුවන්. හරි. මෙන්න මේ කාර්ගජ කයම විවේකයෙන් ප්‍රීතියෙන් සුඛයෙන් තේමායි වටා තේමායි හාත්පසින් පුරපුරවයි. මෙන්න මේ වගේ වැඩෙන සමාධියට කියනවා ආර්ය සමාධියේ ප්‍රථම භාවනාවයි. අන්න ඒක තමයි පළවෙනි එක. මේ පහක්ම කියන්නේ. ඒක තමයි පහෙන් පළවෙනි එක. මෙන්න මේ මේ ඉන්නකොට අර දැන් අර විතක්ක ਵਿਚාර මොකෝ කරන්නේ? හැම වෙලාවෙම ආදීනෝ මෙනෙහි කරනවා. එහෙනම් මෙන්න මේ විතක්ක ਵਿਚාර මෙනෙහි කරන්න මෙන්න විතක්ක විචාර වල ආදීනෝ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න කරන්න මොකද වෙන්නේ විතක්ක විචාර වෙච්ච කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විඳ මෙන්න මේවට ඉඩක් නැති වෙනවා ඒ ආදීනෝ මෙනෙහි කරනකොට ප්‍රබල වෙනවා අන්න ඒක ප්‍රබල වෙනකොට මොකද වෙන්නේ විතක්ක විචාර වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච ද්විතීක ධානයේ පිටනවා දැන් එහෙනම් ද්විතීක ධානයට යන්න මොකද කරන්න ඕනේ මේ එන පංච නීවරණ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒවත් ආදීනෝ මෙනෙහි කරන එක අනිත්‍ය දුක්ඛයි විපරිණාම ධම්මයක්ම බව මනාලෙස මෙනෙහි කරනකොට තමයි ඒකෙන් අයින් වෙච්ච ද්විතීක ධානයේ පිටන්නේ එතකොට දැන් ද්විතීක ධානයට බලෙන් යන්න පුළුවන්ද ඈ මට ඕන කොහොමද ඒක වඩා ගන්න එහෙම වැඩිනවද? එහෙම වැඩින්නේ නැහැ. අරකේ ආදීනෝ මෙනෙහි කරන එක ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න තමයි වැඩින්නේ. ඒතර හිත නිදහස් වුණා වෙන මට්ටමට නිදහස් වෙන්න ගන්නවා. මෙන්න මේ දුතිය කියන එක දුතික ධානයේ පීඨනවා. ඒක නතර වෙන මොකද්ද? මහණෙනි විතක්ක ਵਿਚාරයන්ගේ උපසමය. විතක්ක ਵਿਚාරයෙන් තොර වෙච්ච සමාධියෙන් උපන් ප්‍රීති සුඛ ඇති දුතික ධානයට පැමිණ වෙසේ. හේතෙ මේද කාර්කජ කය සමාධිත ප්‍රීති සුඛයෙන් මනවින් තෙමේ හාත්පසින්ම තෙමයි. එහෙනම් ඒකේ මොකද තියෙන්නේ? ප්‍රීති සුඛ තියෙනවද නැද්ද? තියෙනවා. අරකේ ප්‍රථම ධානයේ ප්‍රීති සුඛ තියෙනවා. ද ප්‍රථම ධානයේ ප්‍රීති සුඛට වඩා මේකේ ප්‍රීති සුඛ වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙන්නේ ඇයි? විතක්ක ਵਿਚාර වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා. අරකේ විතක්ක ਵਿਚාරත් ඉඳලා හිටලා එන්න මේකෙන් අයින් වෙලා නේ අන්න අයින් වෙලා ඉන්නදී මේ ද්විතීක ධ්‍යානයට සම්බන්ධ මෙන්න මේ ද්විතීක ධ්‍යානයට සම්බන්ධනකොට ස්වභාවය අර විදිහටම විස්තර කරනවා මේ මේ කියන ඒවා ධ්‍යාන වලට දැන් කලින් භාවනාවලදී සම්බන්ධිච්ච මේ කියන ඒවා බලන්නේ මේ විදිහට සිද්ධ වුණේ කියලා මේ කියන විදිහට සිද්ධ වෙන්නේ බෑ තම තමන් බලන්නේ ඒවා ඒ අතරේ මෙන්න දෙවෙනි ධ්‍යාන ගැන විස්තර කරනවා අර වගේම හරි දෙවෙනි ධ්‍යානේ අරකට වෙන උපමාවක් දෙන්නේ මොකක්ද දෙන්නේ දියවිලක් තියෙනවා දියවිලක් තියෙනවා මෙන්න මේ දියවිලට මොනම හේතුවක් නිසාවත් මේ නැගින පැත්තෙන් වතුර එන්නේ නැහැ කියන්නේ බඩේ පැත්තෙන් වතුර එන්නේත් නැහැ උතුරු පැත්තෙන් වතුර එන්නේත් නැහැ දකුණු පැත්තෙන් වතුර එන්නේත් නැහැ උඩින් වහින්නෙත් නැහැ ඒ කියන්නේ මේ දියවිලට මොනම හේතුවක් නිසාවත් පිටින් වතුර එන්නේ නැහැ කියලා කියන්නේ. උපමාව. අන්න ඒ පරිද්දෙන්. ඒ කියන්නේ ඊට පස්සේ කියනවා එහෙම වතුර එන්නේ නැහැ. මොකද වෙන්නේ? දිය විල තුල උපන් උල්පතක් තියෙනවා. අන්න ඒ උල්පතෙන් මුළු දියවිලම සිසිල් ජල ධාරාවක් බවට පත් කරනවා කියලා තමයි උපමාව දෙන්නේ. දැන් අපි උපමාව තෝරගන්න මොකද කිව්වේ කියලා. නේ? දැන් අපි බැරිලා දැන් මොම භාවනා කරගෙන ඉන්නකොට මේ පැත්තෙන් හොඳ හුලඟක් එනවා. එනවා කූල් එකක් ආව මේ පැත්තෙන්. අපි හිතන මොකද? ආ දුතික ධානය වෙන්නේ නැති. දැන් උතුරු පැත්තෙන් එනවා කියලා තිබුණේ නැහැ කියලා. වෙන්නේ නැහැ කියලා කියන්නේ. නේ. අපි අපි මොකද බලලා කවුරු ෆෑන් එක දාලා ගියා. දැන් අපි හිතනවා ආ ඔය එනවා කියපු කූල් එක තමයි ඔය එන්නේ දැන්. හරි. මේ වරදින්න පුළුවන් තැන කියන්නේ. ඒක හොඳ බලන්න දැන් කියන්නේ මොකද? මෙහෙන් එන්නෙත් නෑ, මෙහෙන් එන්නෙත් නෑ, උතුරින් එන්නෙත් නෑ, දකුණින් එන්නෙත් නෑ, උඩින් වහින්නෙත් නෑ. දැන් අපි තුන් ගෙදර බැරිලා කපාවනා කරනවා. අම්මා හරි, බා හරි දුවයි භාවනා කරලා හිටියා. අනේ පව් වෙලේ දාඩිය වෙන්නේ නැතිලා දුවයි මීට වෙලේ දැනලා යනවා. දැන් අම්මා භාවනා කරලා ඉන්නවා. දැන් රස්නින්දා අර පැත්තේ හොඳට උලන් හමනවා. දැන් දැනලා හරියට. හැබැයි අම්මා භාවනා කරලා වාඩිම දැනලා හරියන්නේ නෑ. වහලා තිබේ. දැන් අර පිටින් හොඳට උලමක් ආවා. දැන් අපිට අපිට රැවටෙන්න පුළුවන්. අපි පුළුවන් තරම් හොයා ගන්න ඕනේ රැවටෙන ඒ වටිකනේ. රැවටෙන ඒ වටික තමයි අපි හොඳට තෝරගන්න වෙන මේක මෙහෙම වෙන්න බෑ අන්න කියපු විදියට. දැන් දෙකේ කොහොමද කිව්වේ? දියවිල තුලින් උපන් උල්පතක් තියෙනවා. මේ දියවිලේම ඇතුළේම තියෙන උල්පතක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ සිසිල් දියවිල සම්පූර්ණයෙන්ම දිය ධාරාව බවට පත් කරන්න කියලා. සිසිල්පත්. එහෙනම් මේක මේ මේ සිසිල්ස කොහෙන්ද එන්න ඕනේ? ඈ? අභ්‍යන්තරයෙන් එන්න ඕනේ. පිටින් එන්න බෑ. එහෙනම් කාර්ගජ කය ඇතුළේම අභ්‍යන්තරයෙන් මොකද වෙන්නේ? අර සිසිල් භාවයන්. ඇයි එහෙම වෙන්නේ? නිකන් හිතන්න ඇයි එන්නේ කියලා. නිකන් එන්නේ නැහැ. ඒ කියන්නේ හේතුවක් ඇතුළේ. අර මොකද හිත නීවරණ වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා හින්දා ඒ මට්ටමට හිත සිසිල් වෙලා තියෙනවා. එහෙනම් හිත සිසිල් වූ යම්සේද ගත සිසිල් වෙන්න ගන්න. ඒ කියන්නේ කායට සුඛ දැනෙන්නේ නැහැ. මේක තෝරගන්න නම් ලේසිම වැඩේ. හිත ගිනිගත්ත වෙලාවල් තියෙනවා නේද? එතකොට කය මොනවා වගේ? ඔය කය ගිනියලා නෙමෙයි. එපා වෙලා තියෙනවා. දර දඩු වෙලා නේ. නිකන් හිත ගිනිගත්ත වෙලාවට නිකන් කය සැහැල්ලු වගේ තේරෙනවද? නෑ. මහ බරක් නේ. ඇයි ඒ? හිත ගිනියනවා. එහෙනම් හිත ගිනි ගන්නකොට දත ගිනි මෙහෙම තේරෙනවා නම් ඒ වගේම හිත නිවෙනකොට දතත් මොකෝ වෙනවද? සිසිල් වෙනවා. එතන උපමාව දෙන්නේ මොකද්ද? සිසිලසක් ගැන. මම මම දුතිකක් දැනට සමවැදුනා. අම්මෝ ඒ වෙලාව පිච්චෙනවා වගේ. එහෙම තියෙනවද දැන්? එහෙම නෑ. මොකද තියෙන්නේ සිසිලසක්. ඇයි සිසිලසක් නිකන් එන්නේ නෑ. එන විදිය බලන්න ඕනේ. ඔව්. ඇයි ආවේ? ඒ මට්ටමට හිත නිවිලා ඉවරයි. ඒ මට්ටමට හිත නිවිලා. පූර්ණේ පූර්ණ නැති වෙන පුළුවන් තාම. තාම දෙකයි නේද? අන්න හිත නිවිලා. නම් හොඳ තෝරගන්න ගත හිත ගත ගිනි ගන්නකොට ගත ගිනි ගන්නවා වගේම හිත නිවෙනකොට ගතත් නිවෙනවා. ඇයි නිවෙන්නේ? මේ මොහොතේ නාම රූප බහැලා නැහැ. මොන පරිසම්පාදි ප්‍රශ්න තේරෙන්නේ නැහැ. අර ඕලාරික කයක් වෙච්ච අර අවිද්‍යාව මුල් කරගත්ත සතර මහා භූත ගොඩනගන වැඩ පිළිවෙල නැහැ. ඒ නාම රූප බහැලා නැති හින්දා අවිද්‍යාව කියන්නේ මේ අවිද්‍යාව මේ තණ්හා මුල් කරගත්ත පරිසම්පාටි මේ වෙලාවට මොකද කරන්නේ? නේද? ඒතකොට ඒ මට්ටමට හිත නිදහස්. ඒ මට්ටමට. ඒ තාම රාගය විතරනේ ප්‍රහිණ. අවිද්‍යාව ප්‍රහිණ නැහැ සම්පූර්ණයෙන්. ඒ මට්ටමට නිදහස වෙනවා. ඒ මට්ටමට අර සුඛය දැනෙන්න ගන්නවා ප්‍රීතිය සුඛය. ඉතින් මෙන්න මේවා ඒ ඒ ස්වභාවයන් වලදී බලන්න. හැබැයි වැඩේ තියෙන්නේ වාඩි වෙන්න කලින් මනෝ විකාර වල තියාගෙන වාඩි වෙන්න එපා. එතකොට මොකද දන්නවද වෙන්නේ? අර හිතාගෙන ඉන්නවත් පේන්න ගන්නවා. ඒක නෙමෙයි ඕනේ. නිදහස් මානසිකත්වයෙන් වාඩි වෙලා මේ ටික කරගෙනවට ඒ ඒ ස්වභාවයටපත් වෙයි. මේ ස්වභාවයන් ටිකක් දීලා තින්නේ තථාගතයන් වහන්සේ අපිටම බලා ගන්න. දැන් අපිට මේ පීඩිතුක මෙහෙම ඇවිල්ලා. දැන් නැගිටලා ගිහින් අහන්නද මට මොකද ඉන්නේ කියලා. අපි කර්මස්ථාන දෙන ස්වාමීන් වහන්සේගෙන් හරි මෙනින් වහන්සේගෙන් ඇවිල්ලා අහන්නද? මට මෙන්න මෙහෙම එකක් එනවා මම මොකද වෙලා තින්නේ මට කියලා අහන්නද? නෑ. අන්න තමන්ට මේක තෝරගන්න තමයි මේ දෙන්නේ. ඒකනේ කාගෙන් පරපතේ රහිතයි කියන්නේ ඒකනේ. ඒක තමම තෝරගන්නවා. ආ මේ තින්නේ මේක. අන්න මෙහෙම වුණා. එහෙම උනේ ඇයි? මේ වෙලාව කොහෙද හිත තිබ්බේ? ලෝකේ කොහොමද හිත තිබ්බේ? නෑ. අන්න දුටු නිවන හිත තිබ්බා. එහෙනම් ඒ හේතුවේ ඵලයේ හැටියට නීවරණ වලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා විතක් ਵਿਚාර වලින් අයින් වෙච්ච ද්විතීක ඥානෙ පිහිටලා තියෙනවා. මෙන්න මේ මේ අවස්ථාවේ ඊළඟ ප්‍රශ්නයක් එනවා. ඇති. දැන් මේ කවදාකවත් ඉන්නේ නැති එකක් නේ. නේ. මෙච්චර සල්ලි දීලා පූල් රයි කරා පිරිසුක ගන්න රට වටේම ගියා ලෝක ඔක්කොම ගියා එකක් කරගන්න බැරි වුණා. දැන් ඉතින් ඒ මොකක්වත් නැතුව අනේ නිදහසේ මේක වැඩෙනවා. දැන් ඉතින් මේකට හරි පටිච්චද නැද්ද? මේකට පටිච්ච වෙනවා ඊළඟට. මේක නම් හරි ෂෝ. දැන් ඔන්න ඔහොම මොකද වෙන්නේ? ඔතනින් එහාට යන්න බෑ. හරිද මේ මේ හොඳයි සාමාන්‍යකට වඩා මේ දැන් උදාහරණයක් හැටියට අපි එළියේ එළියේ ඉන්නවා අවුවේ. ඇවිල්ලා ඇවිල්ලා මේ හෝල් එකට ඇවිල්ලා ෆෑන් එක දාගන්නවා. අම්මෝ මෙතන නම් හොඳයි යන්තම්. එතනට ලයින් වල නැද්ද එහෙනම්? අන්න එතන වෙලා ඉන්නවා. එහෙනම් මෙන්න මේ හැබැයි එකක් තියෙනවා මෙන්න මේ මේ ධානය කරනකොට ධානය පොඩ්ඩක් සල්ලේ කරනවා. කියන්නේ ධානයට නොඇලිය යුතුයි. හැබැයි ධානය වශී කරගත යුතුයි. ඔක උපමාවකින් කිව්වොත් තේරෙන්නේ මෙන්න මේ වගේ. අපි හිතමු සමහර කට්ටිය ධානය වඩනවා. ඔයාලගෙන් රටට ගාලා උඩට යනවා. ඒ ධානය කියන්නේ එයාලා වැඩි අත්දැකීම් නැහැ. ඒක මෙන්න මේ වගේ උදාහරණයක්. අපි හිතමු තාපයකින් වටතරු ගයක් තියෙනවා. අපි මේ තාපයේ ගේට්ටුවෙන් ඇතුල් වෙනවා. ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච ගමන් ආපහු එළියට එනවා. අපෙන් අහනවා වත්තේ මොනවද තිබ්බේ? අනේ දන්නේ මොනවද තිබ්බද දන්නේ අනිත් පැත්තට ආවා. මොන එකනේ. තව කෙනෙක් ගිහලා මොකද කරන්නේ? අර ගේට්ටුවෙන් ඇතුල් වෙලා පොඩ්ඩ විමසිල්ලෙන් බලනවා. මොකද්ද ස්වභාවය? මොනවද තියෙන්නේ? එයාගෙන් අහනවා මොනවද තිබ්බේ? ආ මෙතන අනේ අසෝකට කියන්නේ. අන්න ඒ වගේ තමයි. ඒතර ධානයට තමයි පොඩ්ඩක් ඒ ධාන තුල හැසිරෙන්නේ. හැබැයි ධානයට නොවැළිය යුතුයි. ධානයට නොවැළී ධානය. ඒක උරන්න දකිනවා. අන්න තමයි මේ ලෝකෙන් නිදහස් වෙච්ච ප්‍රීතියක් දැනෙනවා. සුඛයක් දැනෙනවා. අන්න ඒක ටිකක් පාවිච්චි කරන දෙනවා. ඒ ධානය තුල තමයි ඉන්න පුළුවන් බව තේරෙනවා. මොකද මේක වෙන්න ඕනේ මේක හේතුවයි දවසක් නිගණ්ඨනාත පුත්‍ර මට මේ දෙන්නගේ නම් දෙක මතක නැහැ අතරම නිගණ්ඨ මේ දෙන්නගේ නම් දෙකක් තියෙනවා. එක්කෙනෙක් නිගණ්ඨනාත පුත්‍රයෙක් ළඟ ඉන්න ගෝලෙක් අනිත් එක්කෙනා තථාගතයන් වහන්සේ ළඟ ඉන්න දෙන්නේ. මෙන්න මේ දෙන්න හම් වෙනවා. මේ දෙන්න යාළුවෝ. මෙන්න මේ යාළුවෝ දෙන්න පාරේදී හම් වෙලා අහනවා. ඔබට මෙතෙක් කාලයක් නිකන් නිගණ්ඨනාත පුත්‍ර ළඟ ඉන්න ගෝලයාගෙන් අහනවා. මෙතෙක් කාලෙ ඔබට එතන ඉඳලා මොනවද ලැබුණේ? ඊට මෙයා කියනවා මොනවත් මම හම් වෙලා තියෙනවා. නිර්වතයි මොනතර පිහට්ටයි. කියලා කියනවා. නිගණ්ඨනාත පුත්‍ර ළඟ ආපු ගෝලයා. ඊළඟට අරය අහනවා මෙයාගෙන් ඔයාට බවදෝතමන් වහන්සේ ළඟ ඉඳලා මොනවද ලැබුණේ? මට හැකි තාක් දුරට අවශ්‍ය පරිදි කාමයන්ගෙන් මේ අකුල දහමෙන් වෙන ප්‍රථම ධ්‍යාන සමවැදෙලින්න පුළුවන්. ද්විතීක ධ්‍යාන සමවැදෙලින්න පුළුවන්. තෘතීක ධ්‍යාන සමවැදෙලින්න පුළුවන් කියලා විස්තර කරනවා. දැක්කම ඒ දෙකේ වෙනස විස්තර කරනවා. හැබැයි අර ගොල්ලෝ කොහේ ඉන්නවා ඉතින්. ඒ වගේම ඉන්නවා. හැබැයි දෙකම එකද බැලුවොත් එකම නෙමෙයි. එහෙනම් මෙන්න ද්විතික ධානය පිටනවා. සවිතක සවිචාර වෙච්ච ඒ විතක් විචාර වලින් සම්පූර්ණයෙන්මයි මෙච්ච ප්‍රීති සුඛ ඒකාගත ප්‍රථම ධානය පිටන. මේ ද්විතික ධානය පිටන. අන්න ඒකේ ස්වභාවය තමයි අර කිව්වේ. මෙන්න මේ වඩාගෙන යනකොට ඊළඟ මොකද? දැන් මේ නිතරම බලන මේ ධානවලදී ඕලාරික එක තමයි ප්‍රහීන කරගෙන ඉන්නේ. ඒක ප්‍රථම ධානයේට තියෙන ඕලාරික එක තමයි පංච නීවරණ. ඒක තමයි ආදීනවල ලයින් කරේ. ඊළඟට ද්විතික ධානයේට තියෙන ඕලාරික එක තමයි ප්‍රීතිය. ඇයි ප්‍රීතියත් නිවනේද ලෝකෙද? ප්‍රීතියත් ලෝකෙ තමයි. ඒ ධානය නෙමෙයි ලෝක. එහෙනම් මෙන්න මේ ප්‍රීතියක්. ඉච්ඡයි සුඛයි අත්තයි හොඳයි වටිනවා සාරයි කියන වටිනවද? ඒකත් අනිච්චයි දුක්ඛයි අනාත්තම තමයි. එහෙනම් ඒකෙන් අයින් වෙච්ච ප්‍රීතියෙන් තොර සුඛ ඒකාගතා තුන්වෙනි දැහැන පිරෙනවා. ඒ තුන්වෙනි දැහැන. තුන්වෙනි දැහැන කරනවා මොකද වෙන්නේ? සුඛේ විතරයි. ප්‍රීතිය තියනවද? ප්‍රීතිය නැහැ. ඇයි ප්‍රීතිය නැත්තේ? ප්‍රීතියෙන් අයින් වුණා. ඒකත් ලෝකෙට ඇවිත් මේ ස්ටෙප් පඩි පෙළ නගින්නේ ඒ විදිහටම තමයි. පටන් ගත්ත ගමන් සුඛයෙන් ගලමුඩට එන්න බෑ. ක්‍රමානුකූලව යන්නේ. නේ. පළවෙනි පඩිය නැගලා ඒ පඩියට නැගේ කොහොමද? අර යට තියෙන ඕලාලෙකට අයින් කළා. දෙවෙනි පඩිය නැගේ කොහොමද? ඒ මට්ටමට දාලා ඕලාලෙකට අයින් කළා. එහෙනම් තුන්වෙනි පඩිය ඉන්නවා දැන්. එහෙනම් සුඛ ඒකාගතා තුන්වෙනි දැහැනේ පිටනවා. ඔව් තවිතත් තවිතාරේ සමහර යා කර්මස්ථානයේ හයියෙන් කියනවා වෙන්නත් පුළුවන්. මානසික කාර්ය කරනවා වෙන්නත් පුළුවන්. ඔය සමහර තැන්වල බලන්න විස්තර කරලා තියෙනවා ඔය මේක විස්තර කරගෙන යනකොට සමහර තැන්වල විස්තර කරනවා මේක මේක වරද ගන්න එපා. වා සිංහල පැත්ත විස්තර කරනකොට කියනවා ද්විතීක ධානයේ වචන නිරෝධයි කියලා. ද්විතීක ධානයේ වචන නිරෝධයි කියලා කියනවා. එහෙනම් ද්විතීක ධානය කතා කරන්න බෑනේ. වචන නිරෝධන මේ. ඔව්. හැබැයි ද්විතීක ධානය කතා කරනවද නැද්ද? කතා කරනවා. පාලි සිංහල මේ පාලි පැත්තේ තියෙන මොකද්ද? ද්විතීක ධානය නෙමෙයි ද්විතීක ධාන සමාපන්නස්ස. සමාපත්තියේ ඉන්නේ. සමාපත්තිය කතා කරන්න බෑ. ධානය කතා කරනවා. ධානය විස්තර කරන එක වෙනයි, සමාපත්තිය විස්තර කරන එක වෙනයි. නිතරම ධානය මේ පැත්ත විස්තර කරනකොට ඒ වගේ කියනවා පාලි පැත්ත බලන පාලි පැත්ත තියෙනවා සමාපන්නස්ස කියලා වචනයක්. සමාපන්නස්ස කියන්නේ සමාපත්තිය සම්බන්ධ දෙන්නේ. සමාපත්තියදී පංචකාර නිරෝධ. ඒක වෙන්න පුළුවන්. හැබැයි ධානයේදී එහෙම වෙන්න විදිහක් නැහැ. එහෙනම් ඔය සමාපන්නස්ස කියලා තියෙනවා. හරි. එහෙනම් තුන්වෙනි ධානයේදී සුඛ ඒකාග්‍රතාව තුන්වෙනි ධානය පිළිගන්න. ඉතින් මෙන්න මේ ධානයේත් අර වගේම ස්වභාවයක් කියනවා. උපමාවක් කියනවා. මේකේ දෙන උපමාව තමයි නෙළුම් පොහට්ටුවක් හරි මේ මානෙල් පොහට්ටුවක් හරි මේ පොහට්ටුවක් තියෙනවා දිය යට. මෙන්න මේ දිය යට තියෙන පොහට්ටුව බලන අරක උපමාවයි මේක උපමාව අතර වෙනස හොඳේ. පොහොට්ටුව මොකද පොහොට්ටුව වටේම වතුර. පොහොට්ටුව වටේම වතුරනේ. එතකොට මේක පොහොට්ටුව ඇතුලට කොතනද නැද්ද? ඇයි දැන් පොහොට්ටුව වල සිසිල් වෙනවද නැද්ද? සිසිල් වෙනවා. වටේ සිසිල්. ඇතුලත් සිසිල් වටේත් සිසිල්. ඉස්සල් එකේ තිබ්බේ ඇතුලින් විතරයි එන්නේ. දැන් ඊට වඩා වැඩිද නැද්ද? ඊට වඩා වැඩි. ඇතුලත් සිසිල් පිටත් සිසිල් වෙච්ච. එහෙනම් හිත අරට වඩා සිසිල් වෙලාද නැද්ද? නිදහස් වෙලාද නැද්ද? නිදහස් වෙලා එහෙනම් ඒ මට්ටමට හිත නිදහස් වෙලා තියෙනවා දැන්. එහෙනම් මෙන්න මේ සුඛ ඒකාග්‍රතාව තුන්වෙනි දැහැණි පිහිටන. මේ සුඛයත් කොහෙටයි තියකද? ලෝකෙටයි තියකද? සුඛයත් ලෝකෙට. එහෙනම් ඒ සුඛයත් අනිච්ච දුක්ඛ අනාත්ම නේ. හැබැයි ඒක අපි සාරයි කියලා හිටියොත් මොකද වෙන්නේ? ඒතර නවතිනවා. එහෙනම් මේකේ තියෙන අසාරත්වයට වඩාගෙන ඒකිනු තුලට යනවා හතරවෙනි දැහැන පිට. ඔව් දැන් අතර දෙවෙනි තුන්වෙනි දැහැනි ධම්ම සමහර අයට පළවෙනි දැහැනි ධම්ම ආලෝක එන්න පුළුවන්. සමහර අයට දෙවෙනි දැහැනි ධම්ම එන්න පුළුවන්. හැබැයි තුන්වෙනි දැහැනි එනකොට නම් ආලෝක නැගෙන්න ආරං ඉවරයි සාමාන්‍ය. ඒක එක එක්කෙනා අනුව. එහෙම වෙන්නේ ඇයි? හොඳට බැලුවොත් හැබැයි මෙන්න මේක තෝරගන්න ඕන එකක් තියෙනවා. මේ ආලෝක ආවට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන ආකාරයට දවාල යම්සේද, රැය එසේ, රැය යම්සේද, දවාල එසේ. ඒ කියන්නේ මේ ආලෝකය එන්න පුළුවන් දවල් විතරද? නෑ. දැන් අවුරුදු හිතුවොත් මට දවල්ට විතරයි ආලෝකය එන්නේ. රැට ඉන්නෙම නෑනේ. එහෙනම් හොඳට හොයන්න දවල් ඇත්තටම ආලෝක ඇවිල්ලාද නැත්නම් භාවනා කරන තැනකට කොහේ හරි ඉරේලියක් හරි මොකක් හරි වැටලා කියලා. එහෙනම් දිනක එක්ස්පෙරිමන්ට් කරන්න තියෙන හොඳම දේ තමයි රෑ කරුවලේ කාමරේ වඩ. අන්න එතකොට ආලෝකයි. එතකොට බලන්න පිටින් කිසිම ආලෝකයක් නැතුව කොහොමද මේ ආලෝකය එන්නේ? එහෙනම් අන්න Tamanට වැටෙහි මේ වෙලාවේ ලෝකයෙන් නිදහස් වෙලා හින්දා නේද මේ ආලෝක වෙන්න ගන්නේ. ලෝකයෙන් අයින් වෙලා. එහෙනම් ලෝකයෙන් අයින් වෙන්න අයින් වෙන්න මොකද වෙන්නේ මේ හිත? නිදහස් වෙන්න ගන්නවා. හිත නිදහස් වෙන්න වෙන්න මොකද වෙන්නේ? ලෝකයෙන් අයින් වෙනවා ආලෝක වෙන්න ගන්නවා. එහෙනම් මේ ආලෝකය ඇත්තම නිකුත් වෙන්නේ කොතනින්ද? සිතෙන් නිකුත් වෙන ශක්තිය. ඈ? ඔව් ඒක වෙන්න පුළුවන් මේ මුලින් ඉතින් ඒක පාට ඇවිල්ලා කහ පාට වෙන්න පුළුවන් ලා පානවා ලානිල් පානවා කොහොම ඇවිල්ලා කොහොම හරි අන්තිමට සුදු කියලා දැන් එනවා ඉතින්. මුලින් ඈ? ඔව් මේක දැන් අපේ අපේ ප්‍රඥා මට්ටම අනුවනේ. ඒක දිගටම තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ආපහු වර දැන් අපි තමයි ආලෝක නැති මට්ටමට එනවා. අයියා හිතේ මට්ටමට නිදහස් නෑ. හිනිදහස් වෙන වැඩි වෙන වැඩි වෙන මොකද වෙන්නේ? අර කෙන එක වැඩි වෙන්න ගන්න. අන්නේ වැඩි වෙනකොට ඉතින් හතරෙන් දැන් තමයි මේ ආලෝකය පූර්ණ වෙන්න ගන්න. ඉතින් සමහර කට්ටිය වරදගෙන හිතනවා ආලෝකය පූර්ණ වුණාම හරියක් කියලා. මේ චතුත්ත්‍ය ධානයේ ස්වභාවය. ඒතර මෙන්න මෙතන කවුරු ආර්ය උත්මෙක් ඉන්නේ මතකදර කිව්වා දැන් චතුත්ත්‍ය ධානය උපේක්ෂා ඒකාග්‍රතාව. මෙතනදී සුඛයක් නැහැ ප්‍රීතියක් නැහැ මොකක්ද නැහැ. මතකදර නිරාමිෂ සූත්‍රය කිව්වා අසෘතව පුතඥයත් පංචකාමය උපේක්ෂා සහගතව විඳිනවා. සේක උත්මයෝ චතුත්ත්‍ය ධානයට සමවැදිලා උපේක්ෂා ඒකාග්‍රතාවේ ඉන්නවා. රාතන වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා උපේක්ෂාතර උපේක්ෂාව ඉන්නවා. එතකොට ඇත්තට මේ වෙලාවේ මේ ඉන්නේ අරියත් වෙලාද? අරියත් වෙලා නෙමෙයි. හැබැයි අවිද්‍යා අනුශය රහිත හින්දා ආර්යත් උත්තමගේ ස්වභාවය තිබට හැබැයි ඒ ඉන්නේ විස්කම්ම ප්‍රහාණය මේ තදංග ප්‍රහාණය විස්කම්ම ප්‍රහාණය වශයෙන්. එහෙනම් ඒ මට්ටමට කෙලස් පේන කරන්න මොකද කරන්න වෙනවා? සමුච්ඡේද ප්‍රහාණය කරන්න වෙනවා. මේක උදුරලා දාන්න. නේ? අන්න එතකොට මෙන්න මේ தත්තරපත් වෙන්න ඒක නයි ළඟට මානසිකාර්ය කරන්න ගන්නවා. මේකෙදි තව එකක් තියෙනවා පස්වෙනි සමාධිය. අන්නේ පස්වෙනි සමාධිය විස්තර කරනවා. දැන් හතරක් කිව්වේ. පස්වෙනි සමාධිය මොකද්ද? තවද මහණෙනි මහණුන් විසින් ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත. මොකද? ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත. ප්‍රත්‍යවේක්ෂා නිමිත්ත මොනවට ගන්නේලද මොනවට මෙනේ කරන්නේද? බලගන්නේද ප්‍රඥාවෙන් මොනවට විඳේද මහණෙනි? යම්සේ අනෙක් එක්වණුගේ ප්‍රත්‍යක්ෂා කරන්නේද අන්න පුළුවන් තරම් ගන්න ප්‍රත්‍යවේක්ෂාව කරන්න කරනවා නේද? අන්නේ ප්‍රත්‍යවේක්ෂාව තුලින් එන සමාධියක් තියෙනවා. අන්න ඒක කියනවා ප්‍රත්‍යවේක්ෂා සමාධි පස්වෙනි එක විස්තර කරනවා. පහකින්ද පංචාංගික සමාධි කිව්වේ ඒකයි. ඒක ප්‍රථම ධානය එක, දෙවෙනි දෙවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක මොකද? ප්‍රත්‍යවේක්ෂා කරනවා ලැබෙනවා. ඒ තමයි පස්වෙනි එක. හරියට මම මේක හුරු වෙනකොට ටික ටික ටික හොඳට හුරු කරගෙන හුරු කරගෙන යනකොට මොකද වෙන්නේ? කැම්පින් යන ගත්තාම. කැම්පින් ගත්තට පස්සේ මොකද වෙන්නේ? පංචාංගික සමාධිය පස්වෙනි එකට යනවා. දැන් ඇයි දැන් තේරෙනවද ඇයි මේක තථාගතයන් වහන්සේ දීලා තින්නේ කියලා? අර සබ්බාස සූත්‍රයේ ප්‍රත්‍යවේක්ෂාව අතර විස්තර කරලා තින්නේ ඒක තේරෙනව නේද? මොකටද? මේ වඩාගෙන යනකොට ඒ සමාධිය තුලින්ම නියම මාර්ගේ සාක්ෂාත් කරගෙන අර කෙලෙස් ඇති වෙන වැඩ පිළිවෙල නිරෝධ වෙන පැත්තටම හිත යොමු වෙනවා. මෙන්න මේ සමාධි පාඩි කියනවා පංචාංගික සමාධි කියලා. ඊළඟට බලන්න එනවා මෙන්න මේක ඉඳන් අපි මොනවද? නෑ නෑ අර වෙනම එකක් තියෙන්නේ. ඔව් හතරෙන් එහාට තියෙන මාත් මේ මේවනේ අරුපාවචර දැන් ටිකනේ. ආකාසඤ්ඤාතර විඥානඤ්ඤාතර එහෙම යන්නේ. මේක මොකක් අරක නෙමෙයි. මේ يعني මේ හතරවෙනි දැහැනේලා පස්වෙනි කරන සමාධියක් නෙමෙයි. හැබැයි ඒක ප්‍රත්‍යවේක්ෂාවෙන් එන සමාධියක් ඉඳලා හැබැයි එතන ඉන්නකොට මෙන්න මේ සමාධිය නැගෙනවා. මොකද Tamanට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මට්ටමට සිඳිලා තියෙනවා. මේ මට්ටමට සිහිලා නෑ. ඒ කියන්නේ නිමිති ප්‍රමාණිකුත් දන්නවා. අර මම කර වස්තුකාම ක්ලේශකාම පිළිබඳ ප්‍රශ්නේ වල තේරෙනවා. වස්තුකාම මට්ටම තාම ගිලිහිලා නෑ. ඒක තමයි ප්‍රත්‍යක්ෂයි. නෑ නෑ ප්‍රත්‍යක්ෂ සමාධියට එනකොට අර අර විදිහම නේ පැන්නේ. ඒකෝ ඒ වෙලාවේ අපි අර මේ මේ වටේ මේ මොනවද මේ ටෑමටික් හරි එහෙම අරගෙන ඒක ප්‍රත්‍යක්ෂ කරනකොට ඒක සම්පූර්ණ විස්තර කරනකොට දැන් මොකද ප්‍රත්‍යක්ෂ කරන්නේද කුන්නෙක්කෝ ප්‍රත්‍යක්ෂ කරන මහණේ පරිදි මහණුන් විසින් ප්‍රත්‍යක්ෂ නිමිති කොට ගන්නාලද්දී මොනවට මෙනේ කරලාද්දී මොනවට බලවන්නේ ප්‍රඥාවෙන් මෙලොවට. ඒක ප්‍රඥාව මුල් කරගෙනම කරන මේ සමාධියක්. හැබැයි ඒක අර මේ මේ ආර්ය පංචාංගික සමාධියක් මේ ආර්ය වඩන එක. ඒක තුළ අර ප්‍රත්‍යක්ෂ කරනකොට අපි අර තේරෙන්නේ නැතුණාට අපි අර මේ තෘෂ්ණාව අයින් කරන්න කරනකොට ඒ තෘෂ්ණාව මුල් කරලා පරිසම්පාදයේ මිදෙනවනේ. ඒකට අපි මේක විපාක කායට විතර ප්‍රත්‍ය කරලා අර අනුභව කරනකොට දාන මොකද භ්‍රමචාරීගේ සීම පිණිස පමණක්. ඒක භ්‍රමචාරීගේ ආර්ය ශ්‍රාංගික මාර්ගය වඩා ගන්න ගන්නකොට අපි ඒක තෘෂ්ණාවට ගන්නේ නැහැ. ඒක තෘෂ්ණාව ප්‍රහීන වෙනවද නැද්ද? ඒක ප්‍රහීන වෙනවා කියන්නේ පරිසම්පාදයේ ප්‍රහීනද නැද්ද? ප්‍රහීන. එහෙනම් මේ පරිසම්පාදයේ ප්‍රහීන වෙච්ච මොහොතක අපි ඉන්නේ ලෝකෙන් නිදහස් වෙච්ච තැන. ඒකයි දීලා තියෙන්නේ අරක වෙන වෙනම වඩනවා. හැබැයි මේක මේ පතේ ගත ගමන් කරනවා. හතරකට තුන නැතුමකට ඉන්න තැන බලන්න. අන්න එතකොට මොකද වෙන්නේ? ටිකෙන් ටික තව තවත් මොකද වෙන්නේ? සමාධි මට්ටමෙන් එන්න ප්‍රබල වෙනවා. හැබැයි මේ හැම එකක්ම තියෙන මොකද්ද? සම්මා සමාධි. නිකන් සමාධි නෙමෙයි සම්මා සමාධි විතරයි. හොඳේ. ඉතින් මේකෙදී අපි බලමු මේ මානසික කාර්ය කරන්න තියෙන්නේ මොකද්ද කියන එක. තථාගතයන් වහන්සේ කරන්න ඕන දේ දැන් මේ මේ දැහැන් වලට සමවදින්න දැහැනේ ඉඳන් පවා කරන දෙයක් කියනවා. මොකද කරන්නේ? මෙන්න මානසික කාර්ය සූත්‍රය විස්තර කරනවා මේක. අංගුත්තර නිකායෙම 6. ආනන්දනි ආනන්දේනි මේ සස්නේ මහාන තෙමේ. මෙසේ මෙනෙහි කරයි. කවුද මේක මෙනෙහි කරන්නේ? මේ සස්නේ මහාන. මේ සස්නේ මහාන කවුද කියලා කිව්වනේ? හැමෝම නෙමෙයි. නම් මේ සස්නේ මහන මෙසේ මෙනෙහි කරන්නේය. මොකද මෙනෙහි කරන්නේ? ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පරිනිස්සග්ගෝ තන්නක්ක යෝගී රාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. ඔන්න මෙනෙහි කරන්නේ. මොකද? ඒම ශාන්තයි, ඒම ප්‍රණීතයි. සබ්බ සංඛාරයන්ගේ සමතයක් වේද? ඒම ශාන්තයි, ඒම ප්‍රණීතයි. සියලු උපදින්ගේ බැඳි බැඳී යන ගමනක් ඇද්ද? එයින් නිදහස් උනේද? නිස්සග්ග උනේද? ඒම ශාන්තයි, ඒම ප්‍රණීතයි. තණ්හාවෙන් තොරව තණ්හ තණ්හක්කය උනේද? ඒ කියන්නේ තණ්හාවෙන් කය පැත්තට යන බව දැනගෙන ඒක නොකර ඉන්නවට කියනවා අක්කය කරනවා. එහෙනම් තණ්හක්කයක් උනා නම් ඒම ශාන්තයි, ඒම ප්‍රණීතයි. විරාගෝ. රාගයෙන් තොරයි. නිරෝධෝ. රූප ශබ්ද ගන්ධ රස පහසත් එක ඔය හතර වටේ රෝධ ගාව ඉන්නේ හැමෝම කරන්නේ. අනිත් අතු කරන නිරෝධා කරලා ඉන්නවා. නිරෝධ කරලා ඉන්නවා. එහෙනම් මෙන්න මේ නිරෝධ කරපු ආශාවක මොකද? නිබ්බාණන්ති. බාණෙන් නිදහස් වෙනවා. එහෙනම් මේ මේ මේ මානසික කාර්යය තුලින් මොකක් ගැනද මේ කියන්නේ? තනිකරම නිවන විතරයි. එහෙනම් ආර්යයන්ගේ මානසික කාර්යය මොකක්ද? මේ තින්නේ එකම මානසික කාර්යය මෙච්චරයි කියනවා. මොකද මානසික කාර්යය? ඒ තන සම්පත. ඉතින් මේක ගැඹුරට ගත්තොත් තමයි තේරෙනවා. එහෙම ශාන්තයි එහෙම ප්‍රණීතයි. සබ්බ මොකද වෙන්නේ? සබ්බ සංකාරයන්ගේ සමතයක්. නේ? එහෙනම් තමන් වන්තර ගන්නවා අහලක දහම් ටිකේ මොකද? යමෙක් සංකාර ගොඩනගීද ඒ දුකයි දුකට හේතුවයි. යමෙක් ඒ සංකාර සමත කරාද එයා දුකෙන් නිදහස්. එහෙනම් මේ මොහොතේ ඉඳලා තියෙන්නේ සංකාර සමත කළා නම් දුකෙන් නිදහස්. සබ්බ සංකාරම සත්‍ය කළා. ඒකම අනිත් පැත්තේ මොනවද කිව්වේ? ආසාද වැඩ පිළිවෙල ඔක්කොම සමත කළා. මේ මොහොතේ නේ? අන්න යා යගේ හිත ඇසිරීම කොහෙද? නිවනේ. මේ උපාදානයන්ගෙන් බැඳි බැඳි යන ගමනක් ඇද්ද? ඒ දුකයි දුකට හේතුව බව දන්නවා. එහෙනම් මේන් නිවීමක් ඇද්ද? නිස්සග්ග සංසග්ග කියන්නේ වැදෙනවා. නිස්සග්ගයක් ඇද්ද? ඒම ශාන්තයි, ඒම ප්‍රණීතයි. යමෙක් කොයි හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන හය පොලේ කොයි හරි තැනක යමෙක් හා වුණාද, තණ්හා වුණාද, ඒ දුකයි දුකට හේතු බවක් දන්නවා. අන්නේ තණ්හාවෙන් අයින් වෙලා හිටියද, තණ්හක් වෙලා හිටියද, දුකෙන් නිදහස් බවක් දන්නවා. ඒ ශාන්තයි ප්‍රණීතයි. යම් රාගයක් ඇසුරු කරාද, ඒ දුකයි දුකට හේතු බවක් දන්නවා. ඒ රාගයෙන් විරාග වුණාද, එහෙම ශාන්තයි එහෙම ප්‍රණීත බවක් දන්නවා. රූප ශබ්ද ගන්ධ රසත් එක්ක පුළුවන් තරම් සමුදේ කරගෙන උදා කර කර හිටියාද, ඒ දුකයි දුකට හේතු බවක් දන්නවා. ඒක නිරෝධ කරාද, උදා කරගන්නේ නැතුව හිටියද, අර ප්‍රබාස්තර චිත්තය කිලුට වෙන්න නොදී රැකගත්තද නිරෝධ. උදා වුණේ නැහැ. උදව් නැගින්න නිරෝධයි. නාලා ඒම ශාන්තයි ඒම ප්‍රණීත. නිබ්බානන්ති. බාණෙන් නිදහස. මේ බාණ කියන වචනේ හොඳට තෝරගන්න බාණ හරිය ලේසි තෝරගන්න. මේ ගොවියෙක් මොකද කරන්නේ නිතරම මේ කුඹුරක මඩ ටික සකස ගන්න බාණක් හදනවා. මේ බාණක් හදනවා. නේ. ඇයි මඩ යනු කාමයට නමකි. එහෙනම් අපි මොකද කරන්නේ? පංචකාම නැමැති මඩවලිය දඟලන්න මොකද කරන්නේ? ඇහෙන් රූපත් එක්ක බාණක් හදා ගන්නවා. කනින් ශබ්ද දිවෙන් රස නාසයෙන් ගඳ කයින් පස මනෙන් ධම්ම කියන මෙන්න මේ බාණ හදන්න ගියාම තමයි දුකයි දුකට හේතු බව දැනගෙන ඒ බාණ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැකලා ඒකෙන් නිදහස් වෙලා නිබ්බානන්ති. නමුත් මේ මානසික ආකාරයට තමයි දන්නව කොහෙද? තමයි. දැන් ප්‍රඥාව වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. අන්න නිබ්බානන්ති. නිබ්බානේ නේද? මෙන්න මේ කෙනාගේ එකම මානසිකාර්ය ඔන්න ඕක විස්තර කරනවා තථාගතයන් වහන්සේ මානසිකාර සූත්‍රයේ. ඊළඟට කියනවා තෙල ශාන්තයි ප්‍රණීතයි. ඒක ශාන්තයි ප්‍රණීතයි. ආනන්දේ නිමෙසේ වනාහි යම් පරිද්දෙන් චක්කිවිෂය මෙනෙහි නොකරේ නම්. එහැ මෙනෙහි නොකරේ නම්. කරනද කියන්නේ නොකරනවා කියලා. නොකරේ නම්. රූපය මෙනෙහි නොකරේ නම්. සෝතය මෙනෙහි නොකරේ නම් ශබ්දය මෙනෙහි නොකරේ නම් ගාණය මෙනෙහි නොකරේ නම් ගන්ධය මෙනෙහි නොකරේ නම් ජීවහා මෙනෙහි නොකරේ නම් රසය මෙනෙහි නොකරේ නම් කය මෙනෙහි නොකරේ නම් ස්පර්ශය මෙනෙහි නොකරේ නම් මොනක්ම මෙනෙහි කරනවත් එකක්ම මෙනෙහි කරන්නේ නැහැ. දාජත් කය බයිත කය ඒවා කිව්වා ඔක්කොම. මෙනෙහි කරන්නේ නැහැ. පටවිය මෙනෙහි නොකරේ නම් මොකද කරන්නේ? වාතය මෙනෙහි කරන්නේ නැහැලු. වායෝ මෙනෙහි නොකරේ නම්. වාතය මෙනෙහි කරන්නේ නැහැලු. එහෙනම් ආර්ය එක මෙනෙහි කරනවද? මෙනෙහි කරන්නේ නැහැ. තේජෝ මෙනෙහි නොකරේ නම්. ආපෝ මෙනෙහි නොකරේ නම්. එහෙනම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන සතර මහා භූතම මෙනෙහි කරන්නේ නැහැ. ඊළඟට කියනවා ආකාසඤ්ඤායතනෙ මෙනෙහි නොකරේ නම්. විඥානඤ්ඤායතනෙ මෙනෙහි නොකරේ නම්. ආකිඤ්ඤායතනෙ මෙනෙහි නොකරේ නම්. නේසෝ නේව සංඥා නා සංඥා මෙනෙහි නොකරේ නම්. එහෙනම් අරූපාවචරේවත් මෙනෙහි කරන්නේ නැහැ. ඊළඟට කියනවා ඉහලෝකයේ මෙනෙහි නොකරේ නම්. පරලෝකයේ මෙනෙහි නොකරේ නම්. යම් බඳු ප්‍රාත්ත මනසින් අනුචිත වූ දිට්ඨ සුත මුත විඤ්ඤතයක් වේද? එයද මෙනෙහි නොකරේ නම්. දැන් මෙන්න මේ ලෝකෙට තියෙන ඔක්කොම ටික කිව්වා. ආපෝ තේජෝ මොනවාද? අසකරණාසී දිව ශරීරේ රූප ශබ්ද ගන්ධ රස, ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි, ආකාශ, විඥාන, ආකිනාතනේ, මේව සංඥා නාසඤ්ඤා, පරලෝ, ඉහලෝ ඔක්කොම කිව්වා. අන්තිමට කියනවා දිට්ඨ සුත මුත යමක් මෙනෙහි නොකරේ නම්. අන්න අර ආපු ප්‍රශ්නේ නේද දැන්. මොකද කියන්නේ? දිට්ඨ. දැක්කේව මෙනෙහි කරන්නේ නැහැ. සුත. ඇහිච්චේව මෙනෙහි කරන්නේත් නැහැ. හරි? ඊළඟට තියෙනවා මුත. මුතේ කියන්නේ වදින තැන. මොනවද වදින්නේ? කයට වදිනවා, දිවට වදිනවා, නාසයට වදිනවා. තුනට ඇවිල්ලා වදිනවා. ඔන්න ඔය වදින එකක් මෙනෙහි කරන්නේ නැහැ. මුතේ කියන්නේ වදින තැන ස්පර්ශයක් ඇවිල්ලා. අන්න අර වාතය ඇවිල්ලා වදින තැන මෙනෙහි කරනවද නැද්ද? දැන් කලින් දැන් ඒතර මෙනෙහි කරන්නේ බුදුහාමුදුරුවෝ මෙනෙහි කරන්නේ කියපු එකද පාරක්. බුදුන් කෙනෙක් කියලා. ඇයි එපයි කියන්නේ? ඒක ලෝකෙටයි තියෙන්නේ. මුතේටයි තියෙන්නේ. නැක මුතේටයි තියෙන්නේ. හැබැයි මෙහෙම නෙමෙයි. දැන් සෝතේ මෙනෙහි නොකරේ නම් කියනවා. මම මොකද මේ? ශබ්දේ මෙනෙහි නොකරන දැන් ditta සුත මුත ඔක්කොම තියෙනවනේ. ditta සුත ඇහිත මෙනෙහි කරන්නේ හැල්ලෝ. මට තමයි සබ්බාස සූත්‍රය විස්තර කරා. මෙනෙහි කළ යුත්තක් නොදන්න. මෙනෙහි කළ යුත්ත දැනගන්න ඕනේ. මෙනෙහි නොකළ යුත්තක් දැනගන්න. දැන් බලමු කවුරු හරි කියන ආර මෙතන ඉන්න කර්මස්ථාන වල වෙනවා හාමුදුරුවෝ. ඒතන් සන්තන් ඒතන් පණීතන් කියනවා කනට සද්ද ඇහෙනවා. ඇහිත මෙනෙහි කරන්න එපා කියලා තියෙන්නේ. ඒ හින්දා මොකද කරන්නේ? මෙනෙහි කරන්න අකයි. ඔන්න ඕක ගත්තොත් මොකෝ වෙන්නේ? අන්න වලට ගත්ත ප්‍රශ්නයක්. අතන කිව්වා මොකද්ද? ආර්ය දන්නවා මෙනෙහි කළ යුත්තේ මොකද්ද? මෙනෙහි නොකළ යුත්තේ මොකද්ද කියලා තථාගතයන් වහන්සේ පෙන්වුවා මොකද්ද? කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව හටගන්න යමක් ඇද්ද? ඒව මෙනෙහි කරන්නේ නැහැ. කාමාශ්‍රව, භවශ්‍රව, අවිද්‍යාශ්‍රව නිරෝධ කරන යමක් ඇද්ද? ඒව මෙනෙහි කරනවා. මතකද කිව්වා? උපන් කාමාශ්‍රව ප්‍රහීන නූපන් වූ කාමාශ්‍රය නූපදීමටවත් උපන් වූ කාමාශ්‍රය ප්‍රහීනටත් නූපන් වූ අවිද්‍යාශ්‍රය නූපදීමටත් උපන් වූ අවිද්‍යාශ්‍රය ප්‍රහීනටත් නූපන් වූ භවශ්‍රය නූපදීමටත් උපන් වූ භවශ්‍රය ප්‍රහීනටත් මෙනෙහි කරන ටිකක් තියෙනවා. එහෙනම් මෙතන කොහොමද ditth සුත මුත මෙනෙහි නොකරේ නම්. එහෙනම් ඇහිත මෙනෙහි කරන්නේ නැහැ මොනවද? කාමාශ්‍රය භවශ්‍රය අවිද්‍යාශ්‍රය එහෙනම් යමක් ඇහුණද? අන්න ඒව මෙනෙහි කරන්න යන්නේ නැහැ. දැන් කර්මස්ථානයේ සද්ද ඇහෙනවද නැද්ද? ඒක මෙනෙහි කරන්න ඕනද නැද්ද? ඒක මෙනෙහි කරන්න ඕන. ඒක මෙනෙහි කරන්න ඉතින් මේ ගොඩ යන්නේ කොහොමද? නේ ඔක්කොම මෙනෙහි කරන්න එපා කියලා තියෙන්නේ. හරි කතාවක් තියෙනවානේ. වැරදි දාලා ගත්තා තමයි. අතීතේ මෙනෙහි කරන්නත් එපා, අපේ අනාගතේ මෙනෙහි කරන්නත් එපා. මේක කලින් තිබෙන ධම් සාකච්ඡාවේ තමයි මට කියලා දුන්නේ මෙනෙහි කරන්න ඕනේ. ඒ ඔක්කොම අතීතේ. එහෙනම් අතීත එකක්ව මෙනෙහි කරන්න එපා කියලා තියෙන ඉන්න මම අතීතේ මෙනෙහි කරන්නේ නැහැ. දැන් අතීතේ මෙනෙහි කරන්න එපා කියන්නේ මොනවද? අතීතේ යමක් කරන් කාමාශ්‍රය, භවශ්‍රය, කවිද්‍යාශ්‍රය උපදිනවා නම් අන්න ඒක මෙනෙහි කරන්නේ නැහැ. හැබැයි අන්න ඒකත් එක්ක තියෙන අනික දුකනත් මෙනෙහි කිරීමෙන් විතරාගී විතමෝහි විතරෝසි ගුණයක් තියෙනවා නම් ඒ මෙනෙහි කරමු. දැන් මෙනෙහි කළ යුත්තේ දැනගන්නත් ඕනේ. මෙනෙහි නොකළ යුත්තේ දැනගන්නත් ඕනේ. නේ? හොඳට තෝරගන්න මොනවද මේ කියන්නේ කියලා. මෙන්න මේක මෙනෙහි කරන කෙනාට ඔය එකක්ව මෙනෙහි කරන්නේ නැති ආර්යා භික්ෂුන් එසේද මෙනෙහි කරේ නම් ලබ් භික්ෂුන්ට ඒබඳු සමාධි ප්‍රතිලාභයක් වේ. මේ කිසිවක් මෙනෙහි නොකරන මෙනෙහි කළ යුතු මෙනෙහි කරන එකකුත් තියනවලු. ප්‍රකටිනේ මෙනෙහි කරන්න ඕනික මුලින් කිව්වා. මොකද කිව්වේ? ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පරිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන එක මේක මෙනෙහි කරනවා කියලා කිව්වා. එහෙනම් මේකක්වත් මෙනෙහි කරන්නේත් නැහැ. හැබැයි මෙනෙහි කරන එකකුත් තියෙනවා. මොකද මනසිකාර්ය නිවන පමණයි. නිවන විතරයි. වෙන වෙන මොනවද මෙනෙහි කරන්න? අනික ඔක්කොම ලෝකෙටයි කියලා. මේක තෝරගන්න ඕන හරියට මොකද මේ කිව්වේ කියලා. නැත්නම් අපි පැටලෙන්න පුළුවන්. මෙන්න මේක අනුව තව එකක් තියෙනවා නම් මහා රාහුලවස් අඹට රාහුලවස් උතරේ මහා රාහුලවස් තියෙනවා. මෙන්න මේ ආපෝ තේජෝ වායෝ පටවි කියන මෙන්න මේවා මෙනෙහි කරන විදිහකුත් කියනවා. රාහුල සූත්‍රය විස්තර කරනවා රාහුල කුමාරයාට. පටවිය මෙනෙහි කිරීම කියලා විස්තර කරනවා. අන්න එතන තථාගතයන් වහන්සේ කියනවා රාහුල කුමාරයාට රාහුලෙනි පටවිය මෙනෙහි කිරේ නම් මොකටද මේ පටවිය මෙනෙහි කරන්නේ? කොහොමද මෙනෙහි කරන්නේ කියලා කියනවා. එතනදී. මෙතනදී උපමාවක් දෙනවා. ඒ උපමාවට අනුව තමයි තෝරගන්න ඕනේ. තථාගතයන් වහන්සේ අහනවා රාහුලෙනි මේ පටවිය දිහා බලන්න මේ පෘථිවිය. මේකට ඇවිල්ලා මිනිස්සු මොකද කරන්නේ? කපනවා, කොටනවා, මුත්‍රා කරනවා, ජරාව ගෙනලා දානවා. මේකට කරන්න තියෙන ඔක්කොම ටික කරනවා. හැබැයි පෘථිවිය කම්පා වෙනවද කියලා අහනවා. ඒක කියනවා නැහැ. අන්න ඒ ලෙස ඔබටත් රාග දේශ මොහ ඇවිල්ලා මෙන්න මේ හිත කිලුටු කරනවා. ඒක පෘථිවිය කම්පා නොවුනාසේ කම්පාණ වුණාසේ මේක මෙනෙහි කරන්න කියලා කියනවා. ඉතින් මොකද්ද මේ මෙනෙහි කරන්න කිව්වේ? රා පටවියක් කෙරෙහි රාග දේශ මොහ වැඩ පිළිවෙලක් කරනවා නම් අන්න ඒක ප්‍රහීන කරන්න කිව්වා. මේ පටවියක් මුල් කරගෙන රාග දේශ මොහ වැඩ පිළිවෙලක් කරනවා නම් අන්න ඒක මොකද අපි හිත තිලුණු කරන්නේ කොතනින්ද? අර රාග දේශ මොහ <coughs> වලින්. අන්න ඒක ප්‍රහීන කරන්න කියලා කිව්වා. ඔය වගේ කියනවා ඉතින් මේ ආපෝ අරගෙන කියනවා මේ ගංගා ඇලදොල් වලට මිනිස්සු ඇවිල්ලා පවිත්‍ර කරනවා. එක එක කුණු ගෙනත් දානවා. හැබැයි ජලය මේ ගංගාව කම්පා නොවි ඒ සියලු කුණු ඉවත් කරන්නාසේ ගහගෙන යන්නාසේ ඔබගේ හිතටත් ඇවිල්ලා මෙන්න මේ රාග දේශ මොහ සිතුවිලි වලින් මේක කිලුට කරයි. අර ගංගාව තබා ගන්නේ නැතුව පාගල ඇරියා වගේ මෙන්න මේක මේවත් එක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කියලා කියනවා. අන්න එහෙම එකක් කියනවා. ඒ කියලා තියෙන තථාගතයන් වහන්සේ පටවි පටවි කී කියන්නේද? නෑ. පටවිය කෙරෙහි තියෙන චන්ද්‍රාගය දුරු කරන්න. චේතෝ කෙරෙහි තියෙන චන්ද්‍රාගය දුරු කරන්න. ආපෝ කෙරෙහි වායෝ කෙරෙහි තියෙන චන්ද්‍රාගය දුරු කරන්න. අන්න එතකොට යා අර මානසිකාරය කරනවා. ඇයි වාගේ චන්ද්‍රාගය දුරු කරගෙනද? එහෙනම් එකෙන් අයින් වෙලා නිදහස් මානසිකත්වයේ ඉන්නවා. මෙන්න මේක තමයි ආර්යෙකුගේ මානසිකාරය. මේක තමයි ආර්යෙකුගේ මානසිකාරය. හොඳයි. එහෙනම් නෝක පොඩ්ඩක් පොඩි ලියාගෙන ඔක්කොම කියලා දෙන්න වෙලා මදි වෙයි. හැබැයි තවදුරටත් කුමාර කාස් ස්වාමීන් වහන්සේ විස්තර කරා. ඒක උගලන්ට තව තවත් මේකේ එනවා මේක එකක් සමාන්තර ධර්ම විශ්නුත් කියලා එකක් විතරක් විස්තර කරන්න. මොකද මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව කියන්නේ මොකද්ද කියන එක මේක අතිශය වැදගත් වෙනවා. අද මෙතනින් එළියට බහලා යනකොටත් මේ ඉන්ද්‍රිය භාවනාව අතිශය වැදගත් වෙනවා. මොහොතක් මොහොතක් පාසත්. එහෙනම් මේක පොඩ්ඩක් වැදගත් වෙනවා. හරි. එහෙනම් මේක පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න වෙන තථාගතයන් වහන්සේ මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය තුනේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයමයි. මෙන්න මේ පරාසරික කියන බ්‍රාහ්මණෙක් ළඟ ඉන්නවා උත්තර මානවකයා කියලා කෙනෙක් ගෝලෙ. මෙන්න මේ උත්තර මානවකයා එනවා තථාගතයන් වහන්සේ හම්බ වෙන්නේ. හම්බ වුණාට පස්සේ යෙදෙන සතුරු සාමිච්චයක් තියෙනවා. අන්න ඒක අල්ලලා තමයි මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ. බලන්න මොකද කියන්නේ කියලා. එසම මේ පරාසරික අතවැසි උත්තර මානවකයා. භාගතුන් වහන්සේ කරා එළඹ භාගතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු සිතින් යුතුව කතාව නිමකොට එකක් පසක වුන් පරාසරික අතවැසි උත්තර මානවකයා භාගතුන් වහන්සේට තෙලවදාලා. මෙන්න මේක කියනවා. උත්තර පරාසරික අහනවා තථාගතයන් වහන්සේ අහනවා උත්තර මානවකයාගෙන් උත්තරය පරාසරික බ්‍රාහ්මණ සව්වනට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද? එනේ පරාසරික කියන බමුණා උත්තර මානවකයන් අහනවා බලගේ ගුරුවරයා වෙච්ච පරාසරික සව්වනට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවාද? කියන්නේ මේ සිවණක් පිරිසකට දේශනා කියලා යාගේ පිරිසකට. බවත් ගෞතමයන් වහන්සේ පරාසරික උත්තමාණන් උත්තර දෙනවා. පරාසරික බ්‍රාහ්මණ සවුවන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා කියලා. එතකොට අහනවා මේ තථාගතයන් වහන්සේ උත්තර පරාසරික බ්‍රාහ්මණ සවුවන්ට කෙසේ ඉන්ද්‍රිය භාවනාව දේශයිද? කොහොමද මේක දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එතකොට උත්තමාණන් කියනවා බවත් ගෞතමයන් වහන්සේ මෙහිලා ඇසින් රූ නොදකීද? කනින් ශබ්ද නොවසාද? බවත් ගෞතමයන් වහන්සේ මේ පරිද්දෙන් පරාසරික බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා සවුවන්ට කියලා. ඒ කියන්නේ මොකද මේ කියන්නේ? ඇහින් රූප බලන්න එපා. කනින් ශබ්ද අහන්න එපා. ඒක තමයි ඉන්ද්‍රිය භාවනාව. කියලා කියනවා උත්තර මානකයා. තථාගතයන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා දැන්. මෙසේ මෙසේ කල්ලි පරාසරිකදී බස් පරිදි. ඔය පරාසරික කියන විදිහට. ඉන්දිය භාවනාව වඩනවා නම් අන්දතෙම වැඩි වූ ඉඳුරන් ඇතිවන්නේය. බදිරිතෙම වැඩි වූ ඉඳුරන් වන්නේය. යම් මේකින් අන්දතෙම ඇසින් රුණු දකි බදිරිතෙම කණින් ශබ්ද නොසයි. කියන තේරුණා නේද? හොඳට ඇස් තියෙන කට්ටියට කියනවා රූප බලන්න එපාලු. හොඳ කන් දෙක තියෙන කට්ටියට කියනවා ශබ්ද අහන්න එපාලු. එහෙමලු භාවනාව දෙන්නේ. බුදුහාමුදුරුවෝ අහනවා ඔබ ඔය කියන කැතරම් පරාසරිකදී බස් පරිදි උපත්ියම අන්දොයි උපත්ියම බිහිරොයි වැඩි වීදුරන් තියෙන්න ඕනේ මොකද ඒ කට්ටියට රූප පේන්නෙත් නැහැ සද්ද ඇහෙන්නෙත් නැහැ කියලා මෙන්න මෙහෙම කියනවා. මෙන්න මෙතන තමයි උත්තරමාන කර වෙන්නේ තෘෂ්ණින් භූත වෙනවා. ඇයි ඒ? නෑ දැන් වැඩේ දැන් කීවා මෙන්න මේක තමයි ස්වභාවය මොකද දන්නවද? නිවන් දැන් මේක මේක ඇතුලේ මේ උත්තරමාන ගැන ඊට සඳහන් කරලා නෑ. නිවන් දැක්කද මොකද කියන්නේ? හැබැයි මෙයා කොටු වෙනවනේ. අද මෙයා හිතන් හිටපු දේ වැරදි. ඒ තෙක් කලකට තමයි හිතාගෙන හිටියේ. ඇයි රූපනේ අවුල් කියලා හිතන් ඉන්නේ? ශබ්දවල චන්ද්‍රාගය කියන එක දන්නේ නෑ. අර තමයි අවුල්. ඒකද රූප බලන්නේ? නෑ. ශබ්ද අහන්නේ නෑ. මේ මෙන්න මෙයා තෘෂ්ණින් භූත වැද වැටෙනවා. වැටලා අදෝ මොකව සිතුවිලි රහිතව. වැටීම් රහිතව ඉන්නවා ඉතින්. දැන් අපිට ඕක ඇහුණා අපිට තේන්නේ. කොහොමද මෙහෙම අවස්ථාවක් අපිට තේනවා. පළවෙනිම දවසේ බණ අහලා ආසාරය ආදීන නිස්සරණේ විස්තර කරපු ගමන් ඔය තෘෂ්ණි භූතයි නේ ඉතින් මෙච්චර කල් ගියේ මොකද? අන අනර නිවන් දකින්න කොටු වෙන්න හරියන කෙනා වාසනාව දින කෙනා ඇත්තටම තෘෂ්ණි භූත වෙනවා. ඇයි ඒ? එච්චර කාලයක් දිව්වේ මේක ඉෂ්ට වෙයි කියලා හිතාගෙන. දැන් මේක ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. හරියට ඔප්පු කරලා වෙන්නපු ගමන් මොකෝ වෙන්නේ? අපි දැන් ඉන්නේ හිටින්න නමතක වෙනවා නේද? ඔක මෙච්චර කල් මොනවද කරලා තියෙන්නේ? තමයි ආනන්ද සිතුවිලි අදගෙන වැටලා. හොඳට අපි අදගෙන නෑ. අපිට ඒක තමයි ප්‍රශ්නේ වෙලා. ඇයි මෙතන කාලයක් අපි මොකක් හරි ලැබෙයි කියලා දුක ලොස්නේ. කරගන්න දෙයක් නැහැ නේද? නේ. හැබැයි හේතු වාසනා තියෙන ඉඳ බලනවා. එහෙනම් මේකට මොකද්ද විසඳුම? අන්න ඔයන ගත්තේ කියන්නේ. මේ මොකක්ද එහෙනම් කියලා හොයනගත්තා. හැබැයි දැන් හේතු වාසනා නැත්තම කොහෙන් අරෝ කිව්වහම ලිස්සලා යනවා. වයින්නවා මෙතන. අර කියන්නේ මොකද්ද මේ? අමරා අන්න අමරා කියන්නේ ආන කියන ආන වගේ කියන්නේ. ආන වගේ තමයි. හරි. ඔන්න ඊට පස්සේ දැන් තථාගතයන් වහන්සේ ආනන්ද හඳුන් කියනවා ආනන්ද මේ බලන්න පරාසරික බ්‍රාහ්මණයා අන්පරිදි සවුවනට ඉන්ද්‍රිය භාවනාව දේශනා කරනවා. අන්පරිදි කියන්නේ වෙන අයලකින්. ආනන්ද අන්පරිද්දෙන් ආර විනී අනුතර ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය භාවනාව දෙකක් තියෙනවද නැද්ද? ඔයි. අනාර විනීත් එකක් තියෙනවා. ආර විනීත් එකක් තියෙනවා. ඉතින් මේ අන්පරිදි තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඊට පස්සේ මේ ආනන්ද හඳුන් ඉල්ලීමක් කරන භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන සීක්වා කියලා. මොන දැන් ආනන්ද හැමෝම ඉන්ද්‍රිය භාවනා කියන්නේ යනවා. ආනන්දේනි කෙසේයින් ආරවිනි අනුතර ඉන්ද්‍රිය භාවනාවක් වේදයක්. ආනන්ද මේ සස්නේ මහන. ආ මම කියනවා. ඒක තමයි ඇවිල්ලා අපි කියනවා කියලා. කවුද ඉන්ද්‍රිය භාවනාව වඩලා තියෙන්නේ? මේ සස්නේ මහන. හැබැයි මේ සස්නේ මහන කියන මෙතන නෙමෙයි විස්තර කරන්නේ. සමන දූත්‍ය අංගුත් නිකායේ මේ සස්නේ මහන යනවා. සෝවාන් සකදාගාමි අනාගාමි කියලා. ඔව් ඒක ගැන මේක එහෙම කියන්නේ නැහැ. හැබැයි ඒකට ගන්න පුළුවන්. හරි. ඔන්න බලන්න ආරවිනි අනුතර ඉන්ද්‍රිය භාවනාව මොකද? මේ සස්නේ මහන. එහෙනම් මේක වඩලා තියෙන්නේ කවුද? මේ සස්නේ මහන කියන එක විතරයි. ඇසින් රූ දැක දාරකුල මොකද කිව්වේ? දැන් දෙකේ වෙනස හොයා ගන්න ඕනේ නේද? අරකුල මොකද කිව්වේ? ඇහෙන් රූප බලන්න එපා කියලා කිව්වේ. මේකේ මොකද තියෙන්නේ? ඇසින් රූප දැක. මනාප උපදී. මොකද? මනාප උපදී. අමනාප උපදී. මනාප අමනාප උපදී. මේ කියන්නේ මොකද අනිකත්තේ? සැප දුක උපේක්ෂා දුක. නේ? හරි. මනාප උපදී අමනාප උපදී මනාප අමනාප උපදී. ඒ මෙසේ දැනගනි. මේක දැනගන්න පුළුවන් කාටද මේ සස්නේ මහන්නනේ? මෙසේ දැනගනි. මට මේ මනාපය උපන. අමනාපය උපන. මනාප අමනාපය උපන. හේද සංකතය ඕලාරිකය පටිච්ච සමුප්පන්නේ. මනාපය උපන්නේ කොහොමද? පටිච්ච සමුප්පන්නයි යම් උපේක්ෂාවක් ඇද්ද තෙල ශාන්තයි ප්‍රණීතයි. ඇහැ රූප මොනවද? ඇහැ රූප උපේක්ෂා. ඇහැ රූපේ මේ ඇහැ රූප කියන්නේ දැන් ඇහැ රූප උපේක්ෂා. එහෙනම් තෙල උපේක්ෂාවක් ඇද්ද ඒ ශාන්තයි ප්‍රණීතයි කියලා දැක්කම මොකද වෙන්නේ? ඔහුට ඒ උපන් මනාපයත් අමනාපයත් නිරුද්ධ වෙයි. ඇයි නිරුද්ධ වෙන්නේ? පටිච්ච සමුප්පන්නව හටගත් එක බව දන්නවා. රූපේ යථාර්ථය දන්නවා උපේක්ෂාව බව. ඒ උපේක්ෂාවක් ඇද්ද ඒ ශාන්තයි ප්‍රණීතයි කියලා දැක්කම මොකද වෙන්නේ? තෙල මනාපයත් අමනාපයත් නිරුද්ධ වෙයි. බලන්න අපි අහගත්ත කාරණේයි මෙතන ප්‍රායෝගිකව වඩන එකයි අතර තියෙන සම්බන්ධය. කිසිම පරස්පරයක් නැහැ. එහෙනම් අර අව්‍යාකෘතෙන් ඇහැට රූප උපේක්ෂා කියලා දැනගන්න එක කොච්චර වැදගත්ද? ඒකනේ අපේ මනාපමනාප ආවේ. එහෙනම් මනාපමනාප හදාගත්තද නැද්ද? හදාගත්තා. මෙන්න ඊළඟ තියෙන එක උපේක්ෂාවක් පිටා සිටි. බලන්න ඊළඟ මොකද කියන්නේ කියලා. ආනන්දය යම්සේ ඇති ඇස් ඇති පුරුෂයෙක් ඇස් ඇර පියාලන්නේ හෝ ඇස් පියා ඇරලන්නේ හෝ වේද? ඇස් අරගෙන හිටියත් වාගේ වාගේ හිටපොත් වෙන රූපක් තියෙනවා. මනෝ රූපටි. වේද? ඇස් ඇර ඇස් පියාලන්නේ හෝද එසේ ඊනන්ද යම් කිසිවෙක් සීඝ්‍රව මෙසේ මෙලොවේ. මෙන්න මේක සීඝ්‍ර වෙනවා. නමුත් මොකද වෙන්නේ? වටිනාම වචනේ මෙන්න මේ සූත්‍රයේ තියෙන මොකද්ද? නිදුකින් උපන් මනාපය. වටිනා වචනේ නිදුකින් උපන් මනාපය. එහෙනම් මනාපය උපදින්න කලින් මොකද තියෙන්නේ? නිදුක. එහෙනම් උපන් සිත ප්‍රබාසරද නැද්ද? උපන් සිත ප්‍රබාසරයි. ඒක නිදුකක්. අන්න ඒකත් එක්ක පටික සමුප්පන්නව තමයි මනාපය හටගත්තේ. අන්න ඒක හටගන්නකොට තෙල උපේක්ෂාවක් ඇද්ද ශාන්තයි ප්‍රණීතයි දැක්ක ආසාවකියා මනාපයත් නිරුද්ධ කර අමනාපයත් නිරුද්ධ කර උපේක්ෂා ස්මුතිව වාසය කරේද මේ ආදවිනේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවයි කියන ලේවිය කියලා කියනවා. මේක අපිට කොච්චර ප්‍රයෝජනක් වෙනවද? එදිනදා පාරේ වැඩ කටයුතු කරනකොට. බලන්න නිකන් මේ මේ සාමාන්‍ය ජීවිතයක් මේ විස්තර කරන්නේ. නේ? බලන්න මෙන්න මේ මේකෙන් අපි සෑහෙන එදිනෙදා කරන වැඩ කටයුතු වලදී මේක භාවිත කරනකොට මොකද වෙන්නේ? නිතරම හිතාර උපේක්ෂා සහගත දැන වෙන රූපයක් එක්ක පටිච්ච වෙන්න යනකොට ඒකට පරිසම්පන්න කියලා. පරිසම්පන්න වෙන ගියක නිරුද්ධ කරන්නේ නිකන් නෙමෙයි. ආර්ය ශ්‍රාවකයා දැනගෙන ඉවරයි. උපන්සිත ප්‍රබාස්තර බවත් ඒක රූපේටයි කොට උපේක්ෂා බව දැනගෙන ඉවරයි. එහෙනම් ඒක උපේක්ෂාවක් ඇද්ද? අර නිදුකින් උපන් මනාපයත් අමනාපයත් නිරුද්ධ වේ. බලන්න මේ මෙතන මේ වචනේ අපි දැක්කේ නැත්නම් මේ නිදුකින් උපන් මනාපය කියන මම මේ සූත්‍රය දැක්ක අතිශයින් වැදගත් වචනය. මේ මේ පොත ෆිල්ම් කරනකොට මේක බලනකොට දැක්කේ නැහැ මේක පස්සේ දැක්කේ. ඇත්තටම. ඒක තමයි වගේම කියනකොට මේක දැක්කේ. ඒ නිදුකින් උපා මනාපය කියන එක අර උපන්සිත ප්‍රභාසරයි ඒ නොදත් අසුත පුදාජනයා ආගන්තුකේන උපකිලිටේන උපකිලිටෙන් කිලුටු කරගන්න කතාව හරියටම තියෙනවා. නේ. ඒ කියන්නේ මනාපය උපදින කලින් නිදුකක් තියෙනවනේ. ඒක නිදුකින් උපා මනාපය කියන්නේ. ඒකට මේ රූපය දැක්කට දුකක් නැහැ දැක්කද? නිදුකක් තිබ්බේ. දුකක් තිබ්බේ නැහැ. හැබැයි ඒකත් එක්ක පටිච්ච සමුප්පන්නව මනාපය හදලා තමයි දුක උදා කරගත්තේ. තේරෙනවද මේ මේ කියන කතාව? හොඳට. දැනවත් මේ මෙන්න මේ වගේ ඒවා පුළුවන් තරම් විදර්ශනා කරන්න ඕගොල්ලන්ටත් කරුණු හොඳට වැටහෙන්න ගනිතාව. ඒක තමයි වෙන්න ඕනේ. මේ මාර්ගය යන්නේ සහයෝගයෙන් යන්න ඕනේ. ඒ වැඩ හිත කරුණු සාකච්ඡා කරලා අන්‍යෝන්‍ය සහයෝගයෙන් තමයි මේ කියන්නේ. එක්කිනෙක කෙනාට කරන ආර්ය විනය ඒ සම්බන්ධය තියෙන්න ඕනේ. නැත්නම් ඒක ගෙනියන්න බෑ එහෙම. අපි බුදු නෙමෙයි. අපිට යම තේරිච්ච ටික තමයි. ඉතින් හැබැයි අර අපි අහගත්ත කොටසත් එක්කයි අර අව්‍යාපක පරිසම්පාදයයි ප්‍රභාසර වගේ ප්‍රභාසර චිත විස්තර කරපු එකයි මේකයි තුනම ගත්තාම තේරෙනවා. ලස්සනට බලපලා තියෙනවා. ඇත්තට ඉතින් පුතත් දැනට තේරෙන්නේ නැහැ මේක පෙළ උපේක්ෂාවක් ඇත සාන්තය ප්‍රණීතයි කියලා. එයා මොකද කරන්නේ? පුළුවන් තරම් පරිසම්පාදන මන අපිට හදා ගන්නවා. මන අපිට හදාගෙන මොකද වෙන්නේ? අන්න අර නිරුක්ති අර්ථයෙන් දුන්නේ හරියට මරිකලා තේරෙන්න ඕන. එහෙනම් නිදුක්ක් තිබ්බනම් එතන දුකක් නැත්තම් එතන අම තිබ්බද නැද්ද? එහෙනම් මෙන්න මේ අම මොකද දැන්නේ? මනාපයක් හදාගෙන කාලා දැම්මා. අම කාපු හින්දා කාමයට බැස්සා. කාම කාම. මම කොහෙන් ගත්තා? ගැලපෙනවද නැද්ද කියලා. මේක තේරෙනවා තමන්ටම. ඉන්ද්‍රිය භාවනා කොච්චර මේක අදුටක් ඉස්සරහ ඉස්සර කරනවා. මෙන්න මේ වඩනගෙන පටිකුල සංඥාවත් අපටිකුල සංඥාවත් දෙකම දුරු කොට වාසය කරනවා. මේ පටිකුල සංඥාවයි අපටිකුල සංඥාවයි දෙකම අයින් කරනවලු. මේක අන්තිම වෙන විස්තර ගන්නේ ඕක. ඒතර පටිකුල සංඥා කියන්නේ මොකද? පටි කියන්නේ බැඳෙනවනේ. මොකටද බැඳෙනවලු? මේ බැඳෙන මොනවද? පහත් දේවල් වලට. පහත් දේවල් වලට බැඳෙන නම් මොකද කරන්නේ? ඒකට ආලය කරනවා. පටිකු ආලය පටිකුලේ පටිකු ආලේ කරන්නේ වැරදෙන්නේ නැත්නම් කොහොමද වැරදෙන්නේ ඈ පටිකුලේ කියන රාගයේ පැත්තට අපටිකුලේ කියන දේශේ පැත්තට එතකොට ඇලීමයි ගැටීමයි දෙකම දුරුකොට ස්මෘතිව වාසය කරනවා කියන්නේ අයි පැතික මොකද කරන්නේ අවිජ්ජා දුමනස් ඉතින් ඔන්න ඕක කරන වෙලාවේ මට කියන්න සතර සතිපට්ඨානෙ වැඩිනවද නැද්ද ඔන්න ඕක තමයි තථාගතයන් වහන්සේ කිව්වේ ඇවිල්ලා අහන්න අර ඒ කියන්නේ ඇවිල්ලා අහන්නේ ඉක්මනින්ම නිවන් දකින්න මොකෝ කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඒක කරන්න මොකෝ කරන්න ඕන? සත්පුජ්ජංග වඩන්න. ඒක කරන්න මොකෝ කරන්න ඕන? සතර සම්‍යක් ප්‍රසත ඉදිපාද උගම විලන් දෙනවා. සතර සතිපට්ඨානෙ වඩන්න. ඒක කරන්න මොකෝ කරන්න ඕන? ඉන්ද්‍රිය භාවනාව වඩන්න. දැන් මේ මොකද වලදී? සතර සතිපට්ඨානය වැඩෙනවා. සත් සත් පූජා මෙහෙම ගින්ගින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩ. මේ කියපු එකයි. අර මම ඕගලන්ට උදේ කිව්වේ රූපයක් දකිනකොට ඒකත් එක ගිලා ආන කරන දෙයක් තියෙනවා, පාන කරන දෙයක් තියෙනවා. ආනාපාන සතිය වැඩ මේ කොනේ. දැන් ඒකම මෙතනත් තේනවද නැද්ද? ඒකම මෙතනත් තේනවා. මෙන්න මේක තෝරගත්තා නම් කමෙන්ට් තේරෙනවා. දැන් ඉතින් පාරිතෝට යනකොට මනාප වෙනවා. අමනාප වෙනවා. මනාප වෙනකොටත් සංකතයි පටිච්චසමුප්පන්නයි. තෙල උපේක්ෂාවක් ඇද්ද සාන්තයි ප්‍රණීතයි. අමනාපයක් වෙනකොටත් සංකතයි පටිච්චසමුප්පන්නයි. තෙල උපේක්ෂාවක් ඇද්ද සාන්තයි ප්‍රණීතයි. මෙන්න මේක දැක්කම නිදුකින් උපන් මනාපයත් අමනාපයත් නිරුද්ධ කොට උපේක්ෂා ස්මෘතිව ඉන්නවනම් අන්න ඒක නා ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව වඩනවා කියලා කියනවා. ඉතින් ඕක කොහොම හරි පොඩ්ඩක් ප්‍රගුණ කරගන්න. හැබැයි මේක වඩනකොට තමයි තේරෙයි ඒකේ ප්‍රතිඵල මොනවද කියන එක. වඩන්න නැතුව ප්‍රතිඵල තේරෙන්නේ නැහැ. මේක ඔකට ඔළුවේ තියාගෙන යනකොට තේරෙයි පාර යනකොට රූප යනවා අවුලකුත් නැහැ. ඇහත් තියෙනවා අවුලකුත් නැහැ. හැබැයි හිතපු ගමන් මනාපත් වෙනවා. අන්න එතනදී තමයි මොකද අර මනාපෙත් එක්ක ඉන්නේ පිය ස්වභාවය මතුරු ස්වභාවයනකොට අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි. මතකනේ ගිතේ නිදාන සූත්‍රය කියලා ඕනෝක වර්ධනය කරගන්න ඊට පස්සේ. හරි එහෙනම් ඔයගොල්ලෝ ලබන සතියේ 4 මේ 4 වෙනි සඳුදා සාකච්ඡාවට එන්න යන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතන භාවනා කරන්න, භාවනාව යන හින්දා ඒක රෙකෝඩින් දාලා වැඩනවනේ. ඊට අමතරව 11 වෙනිදා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ මේ භාවනාවට මොන කරන සීල කර්ම කාරණා ටික තව ටිකක් මේකටත් වඩා හොඳට පැහැදිලි කරලා දෙයි. මටත් වඩා 12 වෙනිදා භාවනාව පටන් ගන්නවා. ඒතර මේ අහගත්ත අයට ඔය 12 වෙනිදා භාවනාවට හරි මේ ටික වඩා ගන්න ඕන කරන්න හින්දායි මම මේ සඳුදා විශේෂයෙන් මේ මේ සාකච්ඡාව දාලා මේ ටික කරේ. අඩු ගන්න මේක පොඩ්ඩක් හරි තව ඉස්සරහට යන්න අර මම පුළුවන් කටියට එන්න කියලා. ඉතින් මේකේ පළ ප්‍රයෝජනයක් නෙලාගෙන තම තමන් කොහොම හරි මේ භාවනා කරලා ඊතුරු සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉතින් ඉරිදා වලට හැමදාම මේ සාකච්ඡාව තියෙනවානේ. ඒකට සම්බන්ධ වෙලා අපේ ළට වෙන්න තියෙන භාවනාවටත් සම්බන්ධ වෙලා කොහොම හරි මේක ප්‍රගුණ කරගන්න හැම කෙනෙක්ම එතකොට තම තමන්ට ඒකේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙයි. ලැබෙන ඉරිදා වෙනකොට මේකේ මේ සාකච්ඡා කරපු ඒවා CD එකක් ගහලා එන්නම් කියලා ඉතින් එතකොට ඕලන්ට ගෙදර ගිහිල්ලා ආන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉරිදා වලට තිබ්බ සාකච්ඡා ඒ ඔක්කොම දාලා නේද? මේක විතරද? ආ මේ සඳුදා විතරක්. කමන නැහැ කොහොමද සාකච්ඡා ගහලා මොකක් හරි ඒක කාට හරි කෙනෙක් ප්‍රයෝජනයක් වෙනවනේ. ඒ ප්‍රයෝජනයක් වෙන එක අනිවාර්යෙන් අරගෙන ඒකෙන් කොහොම හරි මාර්ගය වඩා ගන්න. ඉතින් මේ දවස් 4 5 තිස්සේ හරි මට පුළුවන් අන්දමින් තමයි මම මේක විස්තර කරලා දුන්නේ. ඉතින් ඕගොල්ලොත් මේක තමයි කොහොම හරි මේ ප්‍රඥාව වඩාගෙන මේ නිවන් මාර්ගය තව තවත් අවදි කරගෙන තව කෙනෙකුට මේක දානුකම්පාවෙන් සත්භාවයෙන් කියලා දීලා තව කෙනෙක්වත් මුදව ගන්නත් පුළුවන් අයුරින් උපකාර කර කරන ගමන් හැබැයි තමන්ගේ වැඩෙත් කරගන්න. ඒකත් වෙන්නේ නැහැ. ඒකත් කරගෙන එහෙනම් අපි පුණ්‍ය ආනුමෝදනාව කරලා සාකච්ඡාව අදට අවසන් කරමු. මහත්ඵල මහානිසංස කියන දෙන්නා කුසල් සම්භාරයක් ඇස් කරගත් මේ මොහොතේදී අප නම් පින්බලාපතන් සත කොටාශයක් වුණත් බයක කුමාරයන් සැරසී සිටියත් ඒ අය කරා උතුම් පුණ්‍ය ශක්තියක් විදුවන බලාපොරොත්තුෙන් අලෝකෙන් අධිශයෙන් අමෝහින් චිත්ත ප්‍රසාදයෙන් යුතුව තම තමන් නම් මිය පරලෝකී හතවර්ගිය ඥාති කොටාශය සිහිපත් කරගෙන ඒ වගේම උදව් උපකාර කර සියලු නාම සිහිපත් කරගෙන දන්පන් පූජා කළා සියලු නාම සිහිපත් කරගෙන ඒ වගේම මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මේ ස්ථානය ලබා දුන්නා වූ මේ ස්ථානයේ සැකසීමට යම් කිසි කෙනෙක් උදව් දුන්නා නම් ඒ සියලු නාම සිහිපත් කරගෙන ඒ ඒ උතුම් කටයුතු කරගෙන යාම සඳහා මේ ස්ථානයේ සැකසීමට මුල් වෙච්ච යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මිල මුදලකින් හෝ සමකන්දරකින් හෝ වචනකින් හෝ වචන මාත්‍රකින් උදව් උපකාර යාම සඳහා ඒ සියලු නාම සිහිපත් කරගෙන ඒ වගේම විශේෂ නිරපේක්ෂ තමගේ සියලුම මහත් මහත්මීන් සිහිපත් කරගෙන මේට උදව් උපකාර කරන ඒ වගේම මේ උතුම් කටයුතු කරගෙන යාම සඳහා වචනකින් හෝ වචන මාත්‍රකින් උදව් සියලු නාම සිහිපත් කරගෙන ඒ සියලු වේදසා මුතුම පුණ්‍ය ශක්තියක් විඳවන්න බලාපොරොත්තු වෙමින් අලෝකයෙන් ආදේශයෙන් අමෝන් චිත්ත ප්‍රසාදයෙන් යුතුව හැම කෙනෙක්ම සාදු කාර්යයත් මේ උතුම් දාන සාකච්ඡා සාසම්බන්ධ වෙච්ච දේව කොටස දක්ම කොටස නැත්නම් ඒ කොටස කරා මේ ජනක නාද කුසල අනුමෝදන් වෙත අනුමෝදන් වෙත අනුමෝදන් වෙත උන්වහන්සේලා පතන බෝධි එක්තරා බෝධි උතුම් නිවන් සාක්ෂාත් කරගෙන යන ගමනේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ආරියෂ්ඨාංගික මාර්ගය පූර්ණ කරගෙන සතර බල ලැබී ධාන බල ලැබී අමා මා නිර්වාණ සාන්තිය කෙලවර කර ගැනීමට මේ කුසල උපනිෂ්ණක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් නිවන් විමසන සිතා තුමුතාව සාදු කාර්යය ඒ වගේම අපේ වෙනනම් සංසාර ගමනේදී අපගෙන් අවඩයක් අසාධාරණයක් හිංගයක් හිංසාවක් වරදක් ප්‍රමාද දෝෂය සිදු සත කොටාස කුමනත් බයක කුමනාදීන් සැරසී සිටිය තයාකරා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ඒ අතින් දුකට බයින සත කොටාස මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වූ සුතිගාමි වේවා සුතිගාමි වූ තුමු මනුස්සත්වයක් ලැබ උතුම් සද්ධර්ම ශ්‍රේණි අවස්ථාව ලබාගෙන තත්වා සත්‍ය අවබෝධ නාරෂ්ඨාංගී මාර්ගයේ පූර්ණ කරගෙන සතර පළ ලැබී ධ්‍යාන පළ ලැබී අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කරගෙන ීමට මේ කුසල පුණ්‍යයක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනි නිමසන සෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී සීලම සතර කඳුරින් ගවාදමානි දාසෙත්වා නිදාසෙත්වා නිදාසෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුමතාව සාදු කරා ඒ වගේම අප මේ අනන්ත සංසාර ගමනේදී අපගේ මවුරුදු පියවරුදු ගුරුදු වැඩිහිටියෝ සහෝදර සහෝදරයන්ගෙන් දුක තුන්ගෙන් මිය ගියාට වර්ගයම් ඥාති කොට ආශකත මේ කුණක් දැක කුණාරින් තරසිරි සිටියත් ඒ අග්‍රා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ගෙත අනුමෝදන් ගෙත අනුමෝදන් ගෙත යටින් දුක පායන සත්ත කොට ආශිත මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් සුතිගාමි වේවා සුතිගාමි යතුම මනුසත්ය යතුම සදර්ම සඬ අවස්ථාල බණ්ඩතර සත්ත පුණ්‍ය ආරෂ්ඨාංගික මාර්ගය පූර්ණ කරන සතර බල ලැබී ඥාන බල ලැබී අමා මා නිවන සාන්තින් කෙලවර කර ගැනීමත් මේ කුසල පිණිසක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනි නිමත සත්ත මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ගෙත සීලම සසගණ්ඩ ලිංග වාදමානි දාසෙත්තානි දාසෙත්තානි දාසෙත්තා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුමතාව සාදු කරගන්න ಇವಾಗ ಬಗ್ಗೆ ನಂಗೆ ಹಣ ಮಾಡಿ ಎದುರು ಮಾತ್ರ ಆಗತ್ತೆ ಭಯಸ್ಥಾನ ಪತ್ತಿನ ಸತ್ತು ಕೊಟ್ಟಾಸ ನನಗೆ ಸತ್ತು ಕೊಟ್ಟಾಸ ಬರದೆ ಯಾರಿಗೆ ಅಭಿಚಿಡಿ ಭಾಗದ ಕಕ್ಕಿಯನ್ನ ಪಿಂಬರ ಸತ್ತು ಕೊಟ್ಟಾಸ ನನಗೆ ಸತ್ತು ಕೊಟ್ಟಾಸ ಬರದೆ ಅವಸಾನ ಅವಸಾನ ಸಿಲ್ಲು ಸಿಲು ಸತ್ಯಂಗರದ ಮೇಜನ್ ಕರ್ನಾಟಕ ಸಲ ಅನುಮೋದಂಗೆ ಅನುಮೋದಂಗೆ ಅನುಮೋದಂಗೆ ಯಾರಿಗೆ ನಿಮಗೆ ಸತ್ತು ಕೊಟ್ಟಾಸ ನನಗೆ ಶಕ್ತಿ ಅನುಮೋದಂಗೆ ಸುದ್ದಿ ಗಾಮಿ ಸುದ್ದಿ ಗಾಮಿ ತುಂಬ ಸತ್ಯ ತುಂಬ ಸದರ್ಮ ಸಡ ಸ್ಥಳ ಭಾಗ ಚತುರ ಸತ್ಯ ಬನ ಚಂಗಿ ಮಾರ್ಗೆ ಪೂರ್ಣ ಕರಣ ಸದಬಳ ವಿಧಾನ ಬಳ ವ್ಯಾಮ ಮಾನಿ ಬನ ಶಾಂತಿ ಕೆಲವ ಕರಗೆ ನಿಮರ ಮೇಕು ಸುಲಿ ಪಿನಿಷನ ಕೇವಾ ಹಿತು ವಾಸನ ವಿವಾತು ಮುನಿ ನಿಮಸ ಸತ್ತ ಮೇಕು ಶಕ್ತಿ ಅನುಮೋದಂಗೆ ಸಿಲು ಸತ್ಯ ಕಂಡಿಂಗೆ ವಾದ ಮಾನಿ ದಾಸೆತ್ತ ದಾಸೆತ್ತ ದಾಸೆತ್ತ ಇಸೇ ಮವಿತ್ತ ಇಸೇ ಮವಿತ್ತ ಇಸೇ ಮವಿತ್ತ ತುಂಬ ತಾವ ಸಾಧು ಕಾಯದೆ ಇವಾಗ ಮೇವು ತುಂಬ ಧಾಮಸಾಗ ಚಾಪ ಆಗ್ನೇ ಅಂತಂದ ವಿಶ್ವಮಾಂತಿ ಕಡಿದು ಸುಧಾರಣ ಮತ್ ತನ್ನ ಪೆನ್ ಪೂಜಾ ಕಲಿಸಿ ಸುಧಾರಣ ಮತ್ ಇವಾಗ ಮೇ ಸ್ಥಾನಿ ಕಡಿದು ವರ್ಣ ಸುಧಾರಣ ಮತ್ ಮೇ ಸಂದ ಉಪಕಾರ ಕಲಿಸಿ ಸುಧಾರಣ ಮತ್ ವಚನ ಕಿಂಗ ವಚನ ಮಾತ್ರ ಉಪಕಾರ ಕಲಿಸಿ ಸುಧಾರಣ ಮತ್ ಮಿಲಂದ್ರ ಕಿಂಗ ಮಿಲಂದ್ರ ಕಿಂಗ ಸಮಕಂದ್ರ ಕಿಂಗ ಉಪಕಾರ ಕಲಿಸಿ ಕಿಂಗ ಸುಧಾರಣ ಮತ್ ಅವ ಸುಧಾರಣ ವಿಜಯ ಕನ್ನಡ ಬೇಕು ನಿಸಕ್ಕೆ ಅನುಮೋದಂಗೆ ತ್ವಾನ ಮೋದಂಗೆ ತ್ವಾನ ಮೋದಂಗೆ ತಾ ಏಕಿನ ಧರ್ಮ ವಿದ್ಯಾ ಭಾಗತ ಕಿಂಗ ನಂತರ ಧರ್ಮ ವಿದ್ಯಾ ಭಾಗನ ಪ್ರಜ್ಞಾ ಬುದ್ಧಿಪತಿ ಉತ್ತರಿತ ಚತುರ ಸತಾವ ಗತ ಚತುರ ಸತಾವ ಗತ ಮಾರ್ಗಡಾನು ಏ ಉತ್ತರಿತ चतुरा सत्यावबोधि वस्तु काम काम कहीं उत्तरी उद्यम मार्ग संयोजन धर्म कहीं उत्तरी तराजत पले पूर्ण करके निमृत पीड़ा वश प्रथम ज्ञान दुति ज्ञान दुति ध्यान चतुर्थ ज्ञान पूर्ण करके निमृत एवं धर्म उपजा ज्ञान के चम सिंह कल्याण सेवन सदर्म सोने योनि सोमन सिकारी धर्म धर्म पदार्थ सदा सोता पत्यं तुनि आसादि आदि निस्तान तत्व देने के सकता दित्य अमित्यादि के पाव उत्तरी समाधि के पति सोवन सदा गामी अनागामी यत्न उत्तरी मार्ग पूर्ण करके निमृत वश करना प्रथम ज्ञान दुति ज्ञान दुति ज्ञान चतुर्थ ध्यान ज्ञान पूर्ण करके नाम निवारण शांति के करके निमृत मे कुछ कृष्ण के वा हेतु विवाह वासना विवाह तु मूल्य संसेता कृतु मतावसाद ඒවත් මිච්ඡාදිට්ඨිය පහවොත් උත්තරීතර සම්මාදිට්ඨියපත් වීම. සෝවන් පරලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. සකදාගාමි පරලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. අනාගාමි පරලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. අරිය පරලාභී උත්තම උත්තමාවියන් බඩපත් වේවා. ප්‍රථම ඥාන දුතික ඥාන තුතික ඥාන චතුර්ථ ඥාන ඥාන පල පූර්ණ කරගෙන අෂ්ටපද සමාපatti සමවැදී. උත්තරීතර අරිය පල පූර්ණ කර ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය සීලනා කරාම මෛත්‍රී සිතින් මනෝමෝදන් කරමින් මනෝමෝදන් වෙත්තා. මෛත්‍රී සිතින් මනෝමෝදන් කරමින් මනෝමෝදන් වෙත්තා. මෛත්‍රී සිතින් මනෝමෝදන් කරමින් මනෝමෝදන් වෙත්තා. පටිච්ච පටිච්ච සමුප්පන්නව හට ගන්නා මේ දුක්ඛ ස්කන්ධ ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථ ධම්මයම අවබෝධ කරගෙන ඒ යථාර්ථ ධම්මය තුලින්ම ඒ පටිච්ච සමුප්පාද නිරෝධයෙන් දුක්ඛ ස්කන්ධේ නිරෝධයෙන් මේ දුක්ඛ ස්කන්ධෙන් මිදී නිවන් දකිතා නිවන් දකිතා නිවන් දකිතා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වේත්වා යම් කින්දරතන ලෝකේ විජිත විදපතු රතන බුදු සමනති රතන ධම්ම සමනති රතන සංඝ සමනති තස්මා සුති භවන්තු තේ සියලු ලෝක සියලු සත්ත්වයන්ට සිතක් ශාන්තියක් යහපතක්ම වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවීමටපත් වේවා නිවීමෙන් නිවී සැනසෙත්වා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි